අන්තකද අති අන්තිමට නැත කරපු දවසේ ඔව් මේ කිලිචින ධර්ම සාකච්ඡාව 11යි 25 11යි 24 පරිසර ධර්ම ශික්ෂා විෂය තුනයි ධර්ම සාකච්ඡා යෝගාශ්‍රම කතාවත මේ සංගීති සූත්‍රයේ අවිජ්ජා භව තණ්හා කළා දෙන්නේ. දැයි එනම් අපේ වැඩමවදාල සංග්‍රහයෙන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තවත් සෙනසුරාදාවක් ලැබිලා තියෙන්නේ. අපි ඒක සම්ප්‍රදාය හැටියට ධර්ම සාකච්ඡාවකට යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකේ මුල් විනාඩි සල්පේ අපි විවස්ථාව කීවීමට ගත කරනවා. ඊට පස්සේ අපි ඉදිරියෙන් තියාගත්ත මේ සංගීත සූත්‍රයේ කීපාර නතර කරපු තැන ඉඳලා පරිච්ඡේදයක් ඉදිරිපත් කරගෙන ඒක ධර්ම සාකච්ඡාවට මාතෘකා කරගන්නවා. එහෙම නැත්නම් විවෘත ධර්ම සාකච්ඡාවකට අපි පිවිසෙනවා. ඉතින් මේ වෙනකොට මෙල්බන් නගරයත් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ධම්මසරණ පන්සල. ඉතින් අපි දවසේ නැත්නම් මේ අවුරුද්දේ පළමුවෙනි ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීම සඳහා ව්‍යවස්ථාව සභාගත කරන විදිහට අපි 13 කොටියෙන් පුරුදු පරිදි ඉල්ලා සිටිමු.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 අරුණට පළමුව අවදි වීම නොගිලන් සෑමදෙනාගේ සිරිත විය යුතුය. අවදි වීම උගස අස්නෙන් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හිදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදුවට එන, ඇදුරුවට එන, ගිලන් වැඩිහිටියුවට එන යනාදීහි සුදුසු කල්හිදී විසිනම් හීල් දන් කිස සඳහා බොජුන් හරට ගොස් නොපනාව එහි වත් සපයා සිය කුටියට යා යුතුය.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 බොජුන් හල වත්සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන්හියේදී පිරිවැහුම් පිරිවැස්සුම් නැතොත් ඉතුරු කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතුය. සවස පහට පමණ වත්පිළිවෙතෙහිදී සංඝයා වන්දනාදිය නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා විසිනම් ගිලන් පස කිසි සාදා පිරිසුදු සිතින් Taman වසන කුටියට යා යුතුය.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 කරන හැම වැඩක්ම ප්‍රමාණිකූලවත් හොඳට පිරිසිදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකව පැමිණෙන පැවිදි පින්වතුන්ට වත් එක්වීම ඔබ ಗುಣ දියුණුවට උපකාර වන්නාseම සංවා සාරහ නොවන්නන් හා ගැටීම ಗುಣ පරිහානියට හේතු වන වගද තදින් සිතට ගත යුතුය. පිටත අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමී කතිකාවතෙහි සඳහන් ලෙසින් කළ යුතුය.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 ධෛතික ව්‍යවස්ථාපනිතරම කියව ගන්නවා. පුළුවන් තරම් අපි ඒකට බැඳිලා කටයුතු කරන්න බලනවා විශේෂයෙන්ම සංඝයා පිරිස වැඩි වෙනකොට උපාසක පිරිස වැඩි වෙනකොට සියලු දෙනාම මේ ව්‍යවස්ථාවට බැඳලා හිටියොත් හරි ලේසි ඉදිරියට යන්න අලුතෙන් ව්‍යවස්ථා දාන්නත් එපා සියලු ව්‍යවස්ථා කඩන්නත් එපා ඒක තමයි අපි සමගිය රැස්සලා සමගිය විසිර යන එකේ තියෙන්නේ ඒ නිසා අපි මේ කියවන එක නිකම්ම නිකන් අහගෙන ඉන්න එපා ලොකු ස්වාමීන් වහන්සේ අත පිට අත තියලා අකුරු අත් දෙකෙන් අකුරු ලියවුවා ඒ තරම්ම මේ වමනාවේ හරි ගැසලා තියෙන එක ලියලා තියෙනවා මේ විපස්සනා ගැනවත් සාසනය ගැනවත් නොදන්නා කෙනෙක් මේක ඇලපිල්ලක් ඉස්පිල්ලක්වත් වෙනස් කරන්න එපා කියනවා. දන්නේ වෙනම කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒක නිසා අපි පුළුවන් තරම් බලනවා. මම හිතන්නේ අපි 100ක් කරනවායි කියලා. මේකට බැඳිලා ඉන්න ඒ සඳහා අපි අලුතෙන්ම දාන්නත් එපා විවස්ථා. තියෙන විවස්ථා කඩන්නත් එපා. ඒක සඳහායි අපි කියවන්නේ. ඉතින් අපි දැන් ආරාධනා කරනවා ඊගාවට අපිට මේ සංගීති සූත්‍රය ඊගාව කොටස ධර්ම මාතෘකාව වශයෙන් සභාගත කරන විදිහට ඒ ධාතුණී කුටියටමයි. නමෝ තස් භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස අත්තිඛෝ ආවුසෝ තේන භගවතා ඥානතා පස්සතා අරහතා අරහතා සම්මා සම්බුද්ධේන ද්වේ ධම්මා සම්මදක්ඛාත තත්ත සබ්බේව සංගාහි තබ්බං න විවදි තබ්බං යත ඉදම් බ්‍රහ්මචරියං අධ්‍යනියං අස්ස චිරට් හිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානම් කතමේ කතමේ ද්වේ ධම්මා සබ්බේ සත්තා ආහාර ද්වේ ධම්මා නාමංච රූපංච අවිජ්ජාච භවත් තණ්හාච භවදික්ටිච්ච විභවදික්ටිච්ච අහිරිකංච අනොත්තප්පංච අද කරන් තියෙන සමස ඒක අහිරිකානොත් නෑ නේ භවතණ්හා මේ දෙකනේ කියලා තියෙන්නේ භවදික්ටි භවදික්ටි විභවදික්ටි සාවින්නාස 25 වෙනිදා කරලා තියෙනවා 25 වෙනිදා කියලා කියන්නේ මේ නොවැම්බර් මාසේ එහෙමයි නොවැම්බර් 20 තියෙනවා 27 තියෙනවා හරි ඔය එතකොට අපි භව දිට්ටි විභව දිට්ටි කියන එක සඳහන් කරලා තියෙන්නේ මේ නම්බර 11 ඊට පස්සේ 8 වෙනිදා තමයි ගමන යෙදුනේ ඊට පස්සේ සුමාන කෙරුණේ එතකොට අද මොකද්ද මාතෘකාව වෙන්නේ අහිරිකංච අනුත්තප්පංච ඔව් අහිරික අනුත්තප්ප කියන වචන දෙක ගත්තොත් ඒක ඇත්තටම හිරි ඔතප් කියන මේ සබ්බේ නැත්නම් සුන්දර චෛතසික දෙකේ කෙලස් පැත්ත අහිරික කියලා කියනවා ලැජ්ජ නැහැ කියන එක. හිරිකිතයක් නැහැ. ඒක නැතුව වැරදි කරනවා. නොදැන අනුත්ප්ප කියලා කියන්නේ මේ තැති ගන්නෙ නැතුව වැරදි කරනවා. ලැජ්ජ නැතුව බය නැතුව. එතකොට හිරියොතප් කියන ධර්ම දෙක තමයි මේකෙදී මතු කරන්න ඕනේ. ආයිත් ඒක නරක එක මතු කරවුවත් එකයි හොඳ එක මතු කරුවත් එකයි. මොකද මේ දෙකම දැනගන්න ඕන කෙනෙකුට හැතිරෙන්න නම්. හිරියොතප් දැනගන්න ඕන, අහිරි ගන්නොත්ප් දැනගන්න ඕන. මේවට බයලජ්ජා කියන එක තමයි මේ සාමාන්‍ය behavior පවතින්නේ ඒකට මේ ශාසනය පුරාවට ත්‍රිපිටකේ පුරාවට පහුරු ගෑවොත් පොත් පෙරලා බැලුවොත් දේව ධම්ම, සුඛ ධම්ම, ලෝකපාලක ධම්ම ආදි වශයෙන් නම් කරලා තියෙනවා. ඉතින් ඒකටම ওই දේව ධම්ම ජාතකය හේතු වෙලා තිනවා. ඒක දේව ධර්ම බාටපත් වෙන්න ඒක මේ දේව ධර්ම ජාතකයේදී බෝසතාණන් වහන්සේ රජපෞලක වැඩිමලා වශයෙන් ඉපදුනා. ඊට පස්සේ දෙවැන්න, තුන්වෙන්න, හතරවෙන්න වශයෙන් දරුවෝ හතර දෙනෙක් පිරිමි දරුවෝ ඉපදුනා. ඊට පස්සේ රජුරෝ ලොකු පුතාට කතා කරලා කිව්වා රජකම් බාර ගන්න සූදානම් වෙන්න කියලා. යා කිව්වා නෑ මම තපසට යනවා කියලා. ඒ නිසා මම කැමති දෙවෙනි කරණ දෙන්න. ඉතින් දෙවෙනි කරණවට පුතකෝ ලොකු අය එහෙමනම් මාත් යනවා කියලා. ඊට පස්සේ තුන්වෙනි අය ගාව එයාත් කිව්වා ඒ දෙය අයියලා දෙන්න යනවා නම් මමත් ගන්නෑ කියලා. හතරවෙනි අය ගාව හතරවෙනි අය කිව්වා මාත් යනවා කියලා. ඊට පස්සේ රජුරෝ කියනවා හතර දෙනාම ගිහිල්ලා මේ ඒ දවස්වල මේ උපාධි ගන්න කැලේට යන්නේ. දැන් වගේ විශ්වවිද්‍යාල වලට යන්නේ නැහැ. විශ්වවිද්‍යාලේ ඉඳලා වැඩක් නැහැ. යන්නේ කැලේට. ඉතින් කැලේට ගිහිල්ලා මෙච්චර කාලයක් ඉඳලා පුරුදුලා ඉන්නේ කියලා. ඉතින් ඒකකොට මේ හතර දිනත් එක ගියාම දැන් ලොකෝ අයට තලි කරදරේ. මල්ලිලා එන උපදෙස් ගන්න ආරෙම යාට උන ඇත්තට විවේක වෙන්න. ඉතින් ඒක මේ ගමන යනකොට එක දවසක මේ ඉතින් මෙයාට දැන් ඔක්කොමලා ප්‍රධාන කර්මස්ථානාචාර්ය වගේ අයියට සලකනවා මල්ලිලා තුන් දෙනා. ඉතින් එහෙම කරගෙන ඉඳද්දී ගිමන් නිවාගෙන ඉන්න වෙලාවක මල්ලිට කිව්වා බාලම් මල්ලිට ගිහලා වතු ටිකක් හොයන්න කියලා. හිටියා හිටියා හිටියා හිටියා බාලම් මල්ලි නැහැ. ඊට පස්සේ දෙවෙනි මල්ලිට කිව්වා. ඒකත් ගියායි උත් නැහැ. තුන්වෙනි මල්ලිට කිව්වා. ඒකත් ගියායි උත් නැහැ. යනකොට ලස්සන හොඳ ගලක් ගලක් තියෙනවා වතුර එකක්. යන අඩු ලකුණු විතරක් තියෙනවා එළියට ආපු අඩු ලකුණු පේන්නේ නැහැ. එතකොට බෝසත් වහන්සේට තේරෙනවා මෙතෙන් තමයි මේකෝල යන්න ඇත්තේ හැබැයි නොයන ගමනක් ගිහිල්ලා තියෙන කියලා ඉවුරට වෙලා කල්පනා කරනකොට හොඳ මේ දෙට ඇඳපලකට මේ මගියේ කම්බෙලා අහනවා මොකද මේ උපාසක මහත්තයෝ නැත්තම් මගියෝ මෙච්චර වතුර තියදී ගිහලා බොන්න නැතුව මෙතනලා ඉඳගෙන ඉන්නේ කියලා. ඉතින් බෝතන්නාන්සේ කල්පනා කරලා අහනවා මේක මට මේ ගිය ලකුණු පේන්න තියෙනවා ආපහු අපුණන්ට ඔබ කවුද කියලා. එතකොට එයාට පොරුණු කියන්න බැරිනවා මම තමයි මේ විලට අරක් ගත්තේ යක්ෂයා. ඊට පස්සේ කියනවා මේ ඒ තුන් දෙනාම මගේ මල්ලිලා ගත්තොත් අමාරු වැටෙනවා. ඒක නිසා මේ මට නිදහස් කරගන්න. ඒක නෑ එහෙම නිදහස් කරන්න බෑ. මේ වැයිකියට ඇවිල්ලා වතුර පෑගුවොත් ඒ කට්ටිය මටයි ආවිති. ඒක මට හම්බෙලා තියෙන වරයක්. මේ ඒක නිසා ඒකොල්ල ගන්න ඔයාට අයිතියක් නෑ. ඊට පස්සේ අහනවා උඹ ඒ වගේ වරසහිත යකෙක් වෙන්න වරසහිත උනත් යකෙක් වෙන්න මොකද්ද හේතුව කියලා. එතකොට සාකච්ඡා දුරදි කියනවා. ඊට පස්සේ කියනවා කවදා හරි මට බයලජ්‍ය දෙක නැත්තම් බයලජ්‍ය කියන්නේ ඇත්තටම දේව ධර්ම කියලා දෙනව නම් කවුරු හරි ඇවිල්ලා මට එදාට මගේ යක්ෂාත්මේ නිදහස් වෙනවා. එතකොට මට මේ බිල්ල උනත් අපව දෙන්න පුළුවන්. මට ඒක නිසා මේ මොනවද දේව ධර්ම කියලා කියලා දෙන්නේ කියලා. එතකොට බෝසත්ණන්ස කියනවා එහෙම දේව ධර්ම උගන ගන්න කොහොම බලහත්කාරයෙන් කරන්න බෑ. මාව හඳුන් කිරි පෙරෙන්න ආවලා. සුදු තිරිලක් කියලා ආසනයක තියලා වැඳගෙන ඉඳගෙන හිටපන්. එතකොට මම ඔබට දේව ධර්ම කියලා දෙන්නම් කියලා. එතකොට යක්ෂයා අර ඔක්කොම පිළියම් කරනවා. කිරුවට පස්සේ මේ බය ලැජ්ජ දෙක තමයි. පවට බය සහ බවට ලැජ්ජ දෙක නැත්තම් එයාට වෙන හතුරෙක් අවශ්‍ය නැහැ. අද මේ ලෝකෙට වෙලා තියෙන්නේ ඒකයි. ඔක්කොමලා දවල් මිකේල් රැඩ් ඩැනියෙල් සෙල්ලමක් කරන්නේ. ඒගොල්ලෝ හිතනවා වැරදි පව කරුවා කවන්නේ හොරෙන් කියලා. ඇත්තටම එකක් කියන්න ඕනේ එහෙම නැත්තම් මේ ඉන්න හොඳ දෙනෙකුට පිස්සු හැදෙනවා. මොහර හැංගිලා පව කිරීමෙන් තමයි බැලන්ස් කරගෙන ඉන්නේ. ඒ වගේ ඒක එළියට එන වෙලාව තමයි රෑ නිින්දේ. නිින්දදීව බය වෙන්නේත් ඒක නිසා. ඒක නිසා දවල් අපි මේ මූණිතාවට මූණත් ආඩුවක් දාගෙන මේ බයලජ්‍ය සහිත මිනිස්යෝගේ ජීවත් වුණාට අපේ හිතේ කිසිම බයලජ්‍යාවක් නැහැ. කිසිම කෙනෙක්ගේ හිතේ ප්‍රകൃතිය බයලජ්‍ය නැහැ. බයලජ්‍ය දෙක ඇවිල්ලා තියෙන සදාචාරය නිසා, ආචාර ධර්ම නිසා, සමාජ ධර්ම නිසා. අපේ හිත හිතේ යටපැත්ත මේ මුර්ග හිතක් තියෙනවා. එහෙම නැත්නම් උර්ග හිතක් තියෙන්නේ. ඊටත් යට ගියාම ඊටත් වැඩි අර පරිණාමයේ හම්බෙන ඉතාමත්ම ඉකිනකා මරාගෙන ගන්න හිත උඩ තමයි ඔය යන්දන් සිවියක් වගේ ප්‍රෝෆ්‍රන්ටල් ලෝබ්ස් වල පොඩි සිවියක් තියෙනවා මෙනින්ජයිටිස් වලට හැදෙනවා වගේ යට ඒකෙදී විතරයි අරව යට කරගෙන කිරිසං ගතියෙන්න දෙන්නේ නැතුව උර ගතියෙන්න දෙන්නේ නැතුව මේ යක්ෂ ප්‍රේත ගතියෙන්න දෙන්නේ නැතුව සිතාසාරය සිස්සාචාරය තියානේ. නමුත් නින්දෙදී ඒක අක්‍රිය වෙනවා. අක්ෂ වෙච්චාම අර තිරසංගත එළියට එනවා. බීපුවාම එළියට එනවා. කුඩු ගහපුවාම එළියට එනවා. කේන්ති ගියාම එළියට එනවා. ඊට පස්සේ අර පවට බයසා ලැජ්ජ දෙක නැති වෙනවා. එතකොට යාට දේවයේ දේවත්වයට යන තිබුණ සත්ත්වයේපත් වෙලා පහ වෙලා එතනම අපායට වැටෙනවා. ආයෙ වෙන මැරිලා උපදිලා යන්න ඕනේ නැහැ කොහොක් හරි. ක්‍රෝධයෙන් පැලහෙනකොටම බයලජ්‍ය දෙක නැති වෙනකොටම ඉතින් ආයෙ ආත්මයක් ඉතුරු වෙන්නේ නැහැ. මේ මනුස්සයා ඉන්නේ පුදුමාකාර දෙකට කවෝ පණුවෙක් වගේ. කොට දාපු මාළුවෙක් වගේ ඉතින් ඒකේ පුංචි කොටස් තමයි මේ අසහනී කියන්නේ. ඒකේ පුංචි ශේෂ අකුසල කර්ම තමයි මේ අසහනීය මානසික ආතතිය අනම්මන කියලා ගොඩක් තියෙනවා. ඉතින් ඒක නැතිකරන්න බෑ. ඒක නැතිකරන්න සමාජයෙන් කරන්න බෑ. සමාජය නිසා ඇති වුණාට නැති වෙන්න නම් ඒක තමන් මේ දේව ධර්ම තේරුම් ගන්න ඕන. ඉතින් මේ සරුවචන් ආංශේ ආ බුදු වුණාට පස්සේ සර්වඥතා ඥාණය ලැබුවට පස්සේ එක දවසක් ඒ ආම්සු කෙනෙක් හිටියා මං හිතන විදිහට ගොඩාක් සිවුරු පීකර පාවිච්චි කරනවා කෙලෝරක් නැතොග ගහගන්න. මේ ඊට පස්සේ සංඝයාගෙන් චෝදනා එනවා. පස්සේ සංඝයා සංඝ සභාවට කැඳවන බුදුජානනාංශයේ ආසනෙ ඉඳදී ධර්මාසනෙ. එදිට ඒ සංඥාන් අහනවා මහාන උඹ මේ සාප්පුවකට ඇති වෙන්න වගේ සිවුරු සල්පිලකට වගේ සිවුරු එකතු කරගෙන ඉන්නවාද කියලා. ඒකට ඒ හාමුදුරන්ට තරහ ගිහිල්ලා සිවුරු ගලවලා දාලා කියන නම්මට මෙහෙම දින්න කියන්නේ කියලා. බුදුජානනාංශයේ ඉස්සරහා සංඝයා ඉදිරිපිට සිවුරු ගලවලා දාලා කියන නම්මට මෙහෙම දින්න කියන්නේ කියලා. ඉතින් සංඝයා මූණෙන් මූණ බලා ගන්න. ඉතින් බුදුජානනාංශයේ කියනවා මේ මිනිස්යාට තමයි මම අර දේව ධර්ම අජාතකයේ බයලජ්ජා දෙක උගන්වලා එදා යක්ෂාස්මෙන් මිදුවා. දැන් ඇවිල්ලා මනුස්සාත්මය ලැබලා ආයෙත් දැන් බයලජ්ජා දෙක නැති වෙලා. සරුවචනාංශයේ ඉස්සරහා අර සුඛභෝගී වැඩි කිව්වා කියන එකට තරහ ගිහිල්ලා සිවුරු ගලවල බිම දානවා. එතකොට මේ ඉන්න සංඝයාටත් කාරණා තේනවා මේ ආම්දුරන්ටත් ආයතරය බයලජ්‍ය පිහිටනවා. ඒක නිසා දේව ධර්ම ජාතකයේ දා එළියට එනවා. ඒ වගේම කියනවා ලෝකපාලක ධර්ම කියලා. ඒ කියන්නේ අපිට කාගේවත් බයලජ්‍ය දෙක ඇති කරන්න ඕන නැති කරන්න බෑ. දැනුවත් කරන්න පුළුවන්. යම් කිසි කෙනෙක් මේ ලෝකේ පාලනය වෙන්නේ බයලජ්‍ය තියෙන තැන විතරයි කියන එක තේරුම් ගසලා දුන්නොත් ඒ මනුස්සයා මේ මේ මේ ලෝකේ මිනිස්සෙක් වෙනවා. මිනිස්සෙක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා කාට හරි කියලා දෙනවයි කියන එක එච්චර ලේසි වැඩක් නෙවෙයි. මේ සමාජයේ බයලජ්‍ය දෙක නැතිවීම සමාජයේ නිවන කියලා මං කියන්නේ. පොදු ජන නිවනක් කියලා එකක් තියෙනවනේ ජන විඥානයේ නිවනක් කියලා එකක් තියෙනවනේ. ඒ ජන විඥානයේ එකන එකිනෙකාට ගරු කරලා සභා ගෞරවය ඇති කරගෙන අපි කියන්නේ මේ රීති කියලා සභා රීති කියලා જાතියක් තියෙනවනේ සභාව පවත්වනකොට. අන්නේ රීති වල කරු කරගෙන ඉන්නවනම් ඉතින් දිවන තමයි. ඒ එතන ඉන්න ආසයි මිනිස්සුන්ට. මේ කවුරු කෙනත් Tamanට පුද්ගලික ආසාවල් තියෙන ඒකට අනේ අනික් කටට හිතරි දෙයි, නීති කැඩෙයි, විහෙත වෙයි කියලා යටපත් කරගෙන ඉන්නවා. හැබැයි දන්න ඔක්කොම දන්නවා හැම කෙනාම ඉන්නේ යම් ප්‍රමාණයකට කැප කරගෙන බයලජ්‍ය දෙක ඇති කරන හැබැයි ඒක අර සමාජ ගෞරවයට ආචාර ධර්ම වශයෙන් සමාජ ධර්ම වශයෙන් පාවිච්චි කරනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් මේ බයලජ්‍ය දෙක පොඩ්ඩක් පොඩ්ඩක් තව දිනුනොච්චාම ඉන්දිය සංවරය කියලා කියනවා. ඉන්දිය සංවරය තව පොඩ්ඩක් දිනුනොච්චාම සීල කියලා කියනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් සිල් රැක්කට එයාගේ තාම බයලජ්ජා දෙක පහළ වෙලා නැත්තම් පිටින් සිල්ලදි තියෙන්න පුළුවන් බාපණයක් දාගෙන ඉන්න පුළුවන් සුදු වෙනගෙන ඉන්න පුළුවන් වැලි තලාවක ඉන්න පුළුවන් නමුත් කොයි වෙලාවෙ කැඩෙයිද කියන එක කියන්න බෑ ඒක නිසා සිල්පදේක මාර්ගයෙන් බුද්ධලගේ හිත හැදෙන්නේ නැහැ කාය වචන දෙක තැම්පත් කරගන්න පුළුවන්. මොකද ඒක ලොකු දෙයක්. ඉන්න සමාජයක ගැටුම් නැතුව ඉන්න. ඉතින් ඒක තමයි අද නැතිමදී. හැම වෙලාවෙම අපි එකිනෙකාගේ බලය පාවිච්චි කරන්න හදනවා, එකිනෙකා සූරකණ්ඩ හදනවා, එකිනෙකාට උඩින් යන්න හදනවා. ඉතින් ඒ ගතිය හැම කෙනාගේම සමානව තියෙනවා. ඒකට අපි මාන්නේ කියලා කියනවා. මනිනවා අපි. මනලා අරයට වැඩි උඩින් පහතින් කියලා හිතා ගන්නවා. නැත්තම් තණ්හා වශයෙන් නාම සත්කාර ලබන්න හදනවා කියලා කියන්නේ මේ ළඟ තියෙන කායේ හූර කණ එක විතරමයි. ආය වෙන මොකක්වත් ඇත්තේ නැහැ. වෙන ලාභයක් නැහැ මේ ළඟ ඉන්න කායේ සීරි මාංශ කණ එක තමයි ලාභ සත්කාර ගන්නවා කියලා කියන්නේ. නැත්නම් මම ආයනේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ඌ මැරෙන්න ඕනේ මම ඉන්න ඕනේ. ඌ මැරලා හරි ගමන්නේ මම ඉන්න ඕනේ කියන කතාව. ඉතින් අපිට ඒක තේරුම් ගන්න බැරි වෙච්චාම අපි විශාල ප්‍රපංචකරණයකට යනවා. ඉතින් බයලජ්ජාව තියෙනවා නම් නතර වෙන්නේ නැහැ. නමුත් අනික් ගොල්ලන්ගේ වචනෙට පොඩ්ඩක් ඔලුව නමනවා. මේ විවස්ථාවට ඔළුව නමනවා. මේව නැත්තම් අපේ සම්මුති කියලා කියන්නේ. සාමීච ප්‍රතිපන්න කියලා කියන්නේ. අරණ ප්‍රතිපදාව කියලා කියන්නේ. අපන්නක ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒ නීති මට ගැළපෙන්නේ නැහැ. ඒනොට මම ඔළුව පාත් කරනවා. සමස්ත නීතියනේ. ඒකට කරගෙන යන මේ සාමීචයනේ. එහෙම නැත්නම් කන්වෙන්ෂන් එකනේ. ඒකට ඔළුව නමනවා. ඒකට ඔළුව නමන්න පුළුවන්. අපේ සමාජය හැමදාම ඉන්නේ නැහනේ ගිය වෙලාවේ සමාජයේ තියෙන ඉතිරිට යස් කරගෙන ඉන්නත් එනවා වැඩ. මෙතන එහෙම නැතුව හුඟ දෙනෙක් හිතන්නේ සමාජයට ගිහලා සමාජය විනාශ කරන්න ඕන කියලා. ඒ විනාශ කරන්න කිය ගමන් ගඟක් අනිත් පැත්ත ඇරෙව්වා වගේ තමන්ගේ තියෙන විවේකයක් නැති වෙලා අවුලක් ඇති කරගන්න. ඒ නිසා මේ බයලජ්‍ය දෙක තියෙන සමාජයේ දේව ධර්ම තියෙනවා ලෝකපාලක ධර්ම කියලා. හැම කෙනා ළඟම ඒක පිළිබඳ ගෞරවයක් තියෙනවා නම් ලෝකෙම දේවෝ වස්තු කාලේන සස්ස සම්පත්තිය හෝතුච පීතෝ බහතු ලෝකෝච රාජා බහතු ධම්මිකෝ එක වෙනවා. ඒක මේ රජුරු අත තියෙන කන් නෙමෙයි. රජුරු ගාත් බයරජ්‍යාව තියෙනවා. හැබැයි එකක් තියෙනවා රජුරුන්ට බයරජ්‍යාව අවශ්‍ය නැහැ. රාජනීතිය තියෙනකොට පංචිල් පද කඩන්න බෑ. රජුරුන්ට මර දණ්ඩනේ හතෙක් මරුවට මේ පව් වෙන්නේ නැහැ. මොකද ඒ රාජනීතිය. රජුරුන්ට අපිට වගේ පව් සිද්ධ වෙන්නේ නැහැ. හොරකමකුත් නැහැ. මොකද රාජධානි රජුරුන්ගේ. මිනිස්සුන්ට පාවිච්චි කරන්න දීලා තියෙන රජුට ඕන දෙයක් ගන්න පුළුවන්. කාමීත්‍යචාරයක් නේ ලෝකේන ඔක්කොම ගෑනු රජුරුවන්ගේ. කැමති නම් විතර රජුරුව ඇමති කෙනෙකුට හරි වෙන මිනිහෙකුට හරි කසාද බැඳිල්ලක් තිබිලත් නැහැ ඒ කාලේ. ඊගාට බොරු කෙලන් හිසා මචන් නැහැ. මොකද රජුරුවන්ගේ වචනේ විවස්ථාව. බොරු නැහැ. මත්පැන් පානය කරන්නේ නැතුව රජකම් කරන්න බෑ. පන්තිල් පද පහම කැඩෙන්නේ නැහැ රජ වෙනවනම්. හැබැයි ෂුවර් අපායි. <laughs> මොකක්වත් නැහැ. කිසිම ගිහිල්ලා මේ ගිහිල්ලා ගෙත් තිබ්බා වගේ ඔළුව පල්ලයට දාලා අපාය යනවා. ඒ කියන්නේ හදාගන්න. මොකද්ද ජාතකේ මොකක්ද තියෙන කතා නොකර ඉන්න රජ වෙන්න වෙයි කියලා තේමිය ජාතකේ. හැබැයි පන්සල් පන්සල් පත කැඩෙන්නේ නැහැ. නායකයන්ටත් නැහැ. හුඟක් කරාට නායකයොත් ඒ නීති පද්ධති හදාගෙන කරන පන්සල් කැඩෙන්නේ නැහැ. හැබැයි නායකත්වය කරනවා කියන්නේම අර මොකද්ද හොඳ කවියක් තියෙනවා පුළුවන් නම් රජකම් කරපන් දවසකට නැත්තම් විහාරාධිපතිකම කරපන් දවස් තුනකට දවස් කියලා මොකද්ද කවියක් තියෙන්නේ මේ ඒ කිලිම අපායයි. ඉතින් ඒක කියලා තමයි DS තද වෙන්නේ. හොඳටම කේන්ති යනවා මේ කවුද? යක්කඩේ පඤ්ඤාරාම හඳුරු කියන්නේ. ඒ කිව්වට පස්සේ DS හිතනවා මේ මට බයින්නේ කියලා නෑ. ඒක ඇත්තට සම්මත කවියා. ඉතින් ඒ නිසා මේ බයලජ්ජ දෙකේ ලෝකපාලක ධර්ම රාජ මේ තියෙනවා. අනිත් එක කියනවා සුක්ඛ ධම්ම කියලා. සුක්ඛ ධම්ම කියන්නේ බයලජ්ජ දෙකට කන්න ධම්ම කියලා කියන්නේ අලජ්ජි කුක්කුච්චක නැත්තම් අහිරික අනොත්තත්. එයා ඒ අහිරික අනොත්තත් කෙනා ලැජ්ජ බය නැති එකන පව් කහ ගන්නවා කළු පෘෂ්ඨයක් වාගේ. කළු පෘෂ්ඨේ තාපේ උරා ගන්නවානේ. සුදු පෘෂ්ඨේ තාපේ ප්‍රතිස්ථාපනය කරනවා. එතකොට බයලජ්‍ය තියෙන එක ළඟට පව් ආවට වදින්නේ නැහැ. ඒ නිසා මේ අපිට භෞතික විද්‍යාව උගන්වනකොට ඒ සර් කියනවා කාර් එකේ උඩ පැත්තේ වාහයට සුදු පාට ගන්න ඕනේ යට පැත්තට කළු පාට ගන්න ඕනේ. ඒතකොට උඩ පැත්තේ එන ආලෝකයේ ප්‍රති එළියට තල්ලු කරනවා යට පැත්ත මේ කළු පාරකට තියාගෙන ඉන්න ඕනේ. ඉතින් ඒ වගේ ක්‍රිකට් ගහන ඔක්කොම සුදු අඳින්න ඕනේ. සුදු අඳින්නේ මොකද? මේ ආලෝකය ඇඟට ගන්න අය ප්‍රති විකර්ෂණය කරනවා. මොකද කියන්නේ? රිෆ්ලෙක්ට් කරලා දාන හැබැයිද විකර්ෂණය කරනවා. පරාවර්තනය කරනවා. ඉතින් ඒක නිසා ඒවට සුක්ක ධම්ම කියලා කියනවා. ඉතින් ඒව ඇත්තටම හරිම අමාරුයි. මේ දෙමව්පියන්ට දරුවන්ට කරන්න දෙන්න බැරි දෙමව්පියෝ ගාව බයලජි නැති නිසා. රට්ටුන්ට කියන්න බැරි රජ්ජුරෝ ගාව නැති නිසා. ගෝලයන්ට කියන්න බැරි ගුරුවරු ගාව නැති නිසා. දෙඩ්ඩුන්ට කියන්න බැරි දොස්තර ගාව නැති නිසා. වැටත් නීරත් ගෝයන් කාන කාට කියමුද යමාරු. ඉතින් ඒ බව දැනගෙන කවුරු හරි ඒක සමාදන්ව රකින්නවා නම් කෙලින්ම උත්තරී මනුෂ්‍ය ධර්ම වලට යනවා නැත්නම් දේව මට්ටමට යනවා. මේ ලෝකේ කවුරක්වත් ඒකට කැමති නැහැ. මේ අනවශ්‍ය නීති උලිය දාගෙන මේ රකින්න කවුරු හරි දුන්නත් ඒක කරදරයකට ගණන් ගන්නෑ. නමුත් කවුරු හරි සමාදාය සික්කත සික්ඛාපදේසු කියන විදිහට යම් කිසි සමාජයකට ගිහිල්ලා ඒ සමාජයේ තියෙන don'ts and do don'ts do's and don'ts කියලා කියනවා. ආ චාරිත්‍ර වාර්ත අහලා දැනගෙන කාලසටහන දැනගෙන විවස්ථාව දැනගෙන කටයුතු කරනවනම් ඒ සමාජයේ ටක් ගාලේ මිනිස්සු මුහිල මට්ටමක තියලා තමයි. මොකද ඒගොල්ලන්ගේ අගයන් ආඩම්බරයන් රකින්නවනේ. ඒ නිසා මේ තානාපති කෙනෙක් අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. තානාපති දැනගන්න ඕන තමන් ගියේ රටේ ඉන්න ලොක්කම හම්බෙලා එයින් අහගන්න මේ මගේ වෙන්න ඕනේ මොනවද නොවෙන්න ඕනේ මොනවද කියලා. ඔය පිටරට ඉන්න පොලිසි ඇවිල්ලා අහනවා ලංකාවේ පන්සල් වලින් බෞද්ධ පන්සල් වලින් හමුදාවෙන් හරි පොලිසියෙන් හරි කෙනෙක් වෙනකොට පන්සලට අපි කොහොමද හැදිරෙන්නේ කියලා. ඒ විවස්ථා පද්ධතියක් හදලා ඉන්නවා. ඊට පස්සේ පොලිස් ට්‍රේනින් වල ඒක දෙනවා. ඉතින් හැම මහායාන පන්සලක්ම දීලා තියෙනවා. තීරවාද පන්සල් වල හදා හදා ඉන්න වෙලාවක් නැහැ. ඉතින් ඒ නිසා දීලා නැහැ. පොලිසියෙන් ඇවිල්ලා ඉල්ලනවා. දෙන්නේ නැහැ. දෙන්න කියන්නේ ඒ කටට කියන්නේ පන්සල් දෙනකොට ගිහියෙක් වශයෙන් මෙහෙමයි ඉන්න ඕනේ. ඒගොල්ලෝ ඇවිල්ලා ඉල්ලනවා. අපේ පන්සල් වල කට්ටිය එකතු වෙලා ඒක හදලා දෙන්නේ නැහැ. ඒ නිසා මේ ඒගොල්ලෝ ගන්නේ මහායාන මිනුම් කෝදුව තමයි තේරවාද පන්සල් වලට. ඉතින් වගේ හැම තැනකම තියෙනවා. ඒ මම ඔය ඉංගලන්තේ ගිහලාදී මම එළිය සක්මන් කරා. ඒ මහත් එකේ ඒතකොට පොලිස් කාර්යයක් කියලා තුප් ගලවලා මේ හෙල්මට් එකක් වගේ එකක් කිහිල්ල ගහගෙන ගියාම අයලා ගියාම ඒ මනුස්සයා දන්නවා මේ මේ පූජකයෙක් හෝ පූජ්‍ය පූජ්‍ය පක්ෂය කියලා. ඉතින් මටත් පුදුම හිතුණා සමහරට ඔය එයාපෝට් එකේ ඉනකොට ඒ ඔෆිසර්ස්ලා ටක් ගාලා කැප් එක ගලවලා බිම තියෙනවා. දකින්නකොට. මොකද ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ගේ ව්‍යවස්ථාවේ හැටියට ඒගොල්ලෝ ඉන්නවනේ සේවයට පැහැදිලා පැහැදිලා. ඒ නිසා ආගමික නායකයෙක් කෙනෙක් ඒගොල්ලෝ උදව්පාත් කරනවා. ඉතින් ඒවා මේ දකින්නකොට හරි මේ ලිංගතුකමක් පහළ වෙනවා. ඒක සිංහලේ තිබිලා තියෙනවා ආගන්තුක සත්කාරය වශයෙන් සහ කෙනෙකුගේ ආචාර ධර්ම වලට ගරු කරන ගතිය සිංහල තුල එදා ඉඳලම තිබිලා තියෙනවා. ඒක නිසා අපේ මේ ශ්‍රී ලංකන් යාලයි හැමදාම මගේ පළවෙනි තැනට එනවා ආගන්තුක සත්කාරයේදී මොකද ඒක ඇඟෙන් ඇවිල්ලා තියෙන්නේ. නිකන් වැරදියට තේරුම් ගන්න එපා. මේ අරාබිකට යාලයින්ස් වල පුදුමාකාර මිනිස්සු වෙනවා. ඒ කට්ටියට තේරෙන්නේ නැහැ මේ අනික් කෙනෙකුට නම්බු කරලා කතා කරන. ඒගොල්ලෝ බලන්නේ මුස්ලිම් නෙවෙයි නම් මිනිස්සෙක් නෙවෙයි. පහත් කරලා කතා කරනවා. පහත් කියලා කියන්නේ සලකන්නේ. ඉතින් ඒකට එයාගේ රාජකාරිය ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක මේ මම මේ ජාතියකට විරුද්ධව කතා කරනවා නෙවෙයි. අන්නේ ගති ටිකේ උපරිමේ තමයි භික්ෂුවක් කියලා කියන්නේ. භික්ෂුවක් කියලා කියන්නේ පුදුමාකාර නියෝජනයක් සරුවචනාංශය. ඒක නිසා භික්ෂුව හැම වෙලාවෙදීම තමන්ගේ හයරාකීකට සලකනවා. තමන් රහත් උනත් ඉහලින් ඉන්න එක්කන සෝ මේ මේ පුත්තජනෙක් නම් වඳින්න ඕන. සම්පදායෙන් වැඩි නම් රහත් උනායි කියලා හරියන්නේ නැහැ. රහත් වෙන එක යාගේ පුද්ගලික වැඩක් ගෞරවය කරන්න ඕන. ඉතින් ඒක ගිහින් හිතා ගන්න බෑ. මොකද කීවේ තානේ එහෙම නෙවෙයි කිව්ව හැම වෙලාවෙම කුත්තු කර කර බලන්නේ සෝවාන් වෙලාද ධානයේ තියනද අනම්මනම් බලනවනේ. ඉතින් ඒක ඕනේ නෑ. එහෙම බයලජ්ජාට අදාළ දෙයක් නෙවෙයි. බයලජ්ජාට තියෙන කවුද ඉස්සලා අටසිල් සමාදන් වුණේ පස්සේ අද මන්ත්‍රය යාට වරින්න. කවුද ඉස්සලා දසසේ සමාදන් වුණේ අරසේ සමාදන් වෙච්ච එකන යාට වදින්න. එච්චරයි තියෙන්නේ. එතකොට ඒකේ පටලැවිල්ලක් එන්න විදියක් නැහැ. ඒකට ගරු කරන එක. ඉතින් ඒක නිසා මේ භික්ෂුන් වහන්සේලාගේ අති බාහදක්ෂ ව්‍යාපාරේ එතනින් ගියා මේ වගේ ඔය ප්‍රතිකුරුස සංගමේ පුදුමාකාර විදිහට මේවා කියලා දෙනවා. ගෞරව කරන හැටි. ඇයි ගෞරව කරන්නේ මේ පද්ධතිය දුවන්න ඕනේ මේ අපේ එකකනාවේ මතිමතාන්තර ආරය කැමති මෙයා කැමති ඕනේ නැහැ. විවස්ථාවක් තිබ්බනම් වැඩේ කරපන් පස්සේ ඔන්න ව්‍යවස්ථා වෙනස් කරපන්. මේක අහුලක් තියෙනවා ව්‍යවස්ථා දන්න යන්න එපා. ඊට ව්‍යවස්ථාට වැඩ කරන්න ඕනේ. මේ මම බුරුම යන්න ඉස්සලා මට පුදුමාකාර මේ කල්පනා ආකාව මොකද මට යන යන කට කිව්වා අනිවාර්යයෙන්ම මණ්ඩන්න වෙනවා. අනිවාර්යයෙන්ම මස් මාළු කන්න වෙනවා. අනිවාර්යයෙන්ම මේ මේ මේ බුරුම් භාෂාව නැහැ. කටයුතු කරන්න වෙනවා. ඉතින් දවස් ගාණක් මම කල්පනා කරා දැන් මෙතන ලොකු ස්වාමීන් වහන්සේත් නැහැ. ධර්මයේ උතන තියෙනවා නම් මස් මාළු කාලා හරි කමක් නැහැ. කණ්ඩ වුණොත් කාලා හරි කමක් නැහැ. භාෂා පරිවර්තක හරහා කවදාකවත් වැඩේ වෙන්නේ නැතිව මම දන්නවා. ඒ වුණත් කරන්න දෙයක් නැහැ. ඒ පිටින් කියන කිසිම කෙනෙකුට සලකන්නේ නැහැ බුදුන්. කොහෙන් අද ඉහලින් ඕඩර් එකක් ආය නැද්ද සලකන්නේ මම හිතාගත්තා ඕන එකක් කමන්නේ ගිහිල්ලා ඉන්නවා. අනේ ගිහිල්ලා බලන්න වෙනමම එළවලු මේසයක් තිබ්බා. හතර දිනක් මං යන්න ඉස්සලා ඇවිල්ලා ඉතින් මට හිතුණා දැන් ඉතින් මට රණ්ඩු කරන්න දෙයක් මං හිතාද කිය එහෙම නැත්තම් ඒ තියෙන කැලිකට අස් කරලා මගේ ටික කාලෙම මම ෂේප් වෙලා ඉන්නවා කියලා. භාෂාව දන්නේ නැහැ කියලා කරන්න දෙයක් නැහැ. මම ගිහලා ඉතලම දාසේ ගුරුම් බණ කියන බණ මඬුවටලා වාඩිලා හිටියා හිටියා හිටියා මොනවා කියනවද කියලා තේරෙන්නේ. ඒ ගුරුම දන්නා ආලු කෙනෙක්ව දැන් බණ කියන ඔබ ඵලයන් කියලා වාඩියන් කියලා. වාඩිලා හිටියා. මම හිතුවා මොනවද කියයි කියලා. ඒතර පාලි වචන කියලා තියෙන මෙලෝඩයක් තේරෙන්නේ. ඒ වගේම මේ භාවනා කරන්න ගියම අනිවාර්යයෙන් පිම්බි වැකිලිම කරන්න ඕනේ. ඔය පියානපනේ නිවන් දැකලා ගියත් පිම්බි මැකිලිම අයන්නට බයිනවා. මම ඉතින් ඕක කාගෙන හිටියා මාස 18ක් විතර. වෙන කියන්න කෙනෙකුත් නැහැ, කරන්න දෙයක්වත් නැහැ වෙනතර බඩු ෂුවර්. පන්දි ශාංශය දකින්නකොට දන්නවා ඔය මොනව නැදත් ස්වාමින්වහන්සේට මේ කාරණාව තේරෙනවා කියලා. අන්තික මට එලවන්නෙත් නැහැනේ. ඵලයන් කියන්නේ නැහැ. මම මහන්සි වෙන බව දන්නවා. මට තේරෙන්නේ නැති බවක් දන්නවා. කාගෙන ඉන්න බවක් දන්න මොනවත් කියන්නේ නැහැ. ඉතින් මට තේරුණා ඒක නිසා ගියාට පස්සේ ඒකට හැඩ ගැහිනවා කියන එක හැම කෙනෙකුටම පුළුවන්. කරන්න බැරි ඔලමුලකම නිසා. හැඩ ගැහෙන්න බැරි ඔලමුලකම නිසා. ඒ ඔලමුලකම නැතිකමට අහිංසකකම කියලා කියනවා. ආයක නිහතමානී ගති කියන එක තමයි අපි හරිම අමාරු. ඒ නිසා මේ බයලජ්ජා යනකොට අපි අපේ තියෙන ඔක්කොම කඩුගස්ථාන දෙවිත්තරෝත්තම් පදක්කම් පැත්තක තියලා ධර්මයට නතු වෙච්ච ගමන් නැත්නම් ධර්ම ගෞරවය ඇති කරගත්ත ගමන් අපිට කාට ලීසි. ඒ නිසා පිටරටින් හරි මෙහෙට ආපු කෙනෙක් බලනකොට පේනවා මේ හුද්ද යමක් කමක් කරන්න පුළුවන් හැම කෙනාම ගිහිල්ලා බෝගා ඉස්සරහා ඔළුව බිම තියෙන හැටි, චෛත්‍ය ඉස්සරහා බිම ඔළුව තියෙන හැටි, බුදු පිළිම ඉස්සරහා ඔළුව බිම තියෙන හැටි, ආමුල් කෙනෙක් ඉස්සරහා ඔළුව බිම තියෙන හැටි වෙන කිසිම ආගමක නැහැනේ. පුද්ගල බල පුද්ගලාභිවන්දනයක් නැහැ. ඒකේ තියෙන්නේ ඔය මුස්ලිම් ආගමේ නම් හරියටම පසඟ පිළිහිලා වන්දනාවක් තියෙනවා කබායට. කොයි ලෝකෙ හිටියත් ඒ පැත්තට වන්දනා කරන්න ඕනේ. හැබැයි පුද්ගල අභිවාදනය කරන්න බෑ. පුද්ගලයකට වඳින්න බෑ. ඉතින් මේ හිටිය මේ මයිත් එක පැවිදි වුණා මේ තම පාලිත ප්‍රන්තහාමුදුර කෙනෙක්. උන්ට උන්ට ඒ ඒ ඉන්න කාලෙම ගීවේ ඉන්න කාලෙම මේ අරණ්‍ය වෙක වෙලා ගල්ලෙන්න වල ඉඳලා තියෙනවා. කැලවල වල ඉඳලා. සංගීතකාරයා. එයාගේ අම්මයි තාත්තයි එනවයි කියලා ලොකු සංසේ උපසම්පදා වුණාට පස්සේ ඒගොල්ලොත් එක්ක ඇවිදින්න අවසර දුන්නා. කියලා දෙන්නේ. ඉතින් මේගොල්ලෝ අර කෑගල්ලේ තර්ස්ඩේ සෙන්ටර් එකේ තියෙන අර තේ කඩයක් තියෙන මේ පාරයිනේ. අන්න ඒකට ගිහිල්ලා තියෙනවා තේ එකක් බොන්න. ගිහිල්ලා ගියාට පස්සේ ඒගොල්ලෝ එතන ඉන්න කෙනෙක් මේ කටේ ඔක්කොමලා ප්‍රංශනේ කියලා තියෙනවා ෆැක්ටරි බලන්න යන්න පුළුවන් කියලා. පස්සේ ෆැක්ටරියට ගිය ගමන් මේ ගෑනු 26 දෙනෙක් හිටියලු පැකින් සෙක්ටර් එකේ. ගෑනු සුපර්වයිසර් කෙනෙක්ලු හිටියේ. මේ හාමුදුරුවෝ හතර දෙනෙක් එක්ක යනවා දකුණටම ගෙඩිය ගහලු ඩාන් ඩාන් ඩාන් ඩාන් ඩාන් ගාලා. ඔක්කොම මැෂින් නතර කරාලු පොලිමේල මේ හාමුදුරට වැන්දාලු. අම්මා අඬනවලු අඬනවලු අඬනවලු අඬනවලු කවදාහක්වත් මම මෙහෙම දෙයක් දැකලා නැහැ. අපේ ආගමේ කිසිම දවසක තව කෙනෙකුට වැඳලා නැහැ එයිමට වඳින්නේ කියලා. ඊට පස්සේ කවලු මෙතෙන්ද මේ සිවුරක් දාගෙන මොකා ආවත් වඳිනවා. ඒ මිනිස්සුගේ හැටි. අම්මා කිව්වලු මේ තමන්ගේ පුතාට මට අදාහ ගන්නවත් බෑ. අපේ මිනිසුන්ට කවදාහක්වත් මේව තාමනසිකට උළු නමන්න බෑ. ඒක නිකන් මේ කලියුත්තක් නෙවෙයි බලාපොරොත්තු වෙන්නෙත් නැහැ කරන්නෙත් නැහැ. ඉතින් අපේ එහෙම නෙවෙයිනේ අර ඊටාම පොඩි දරුවා අත්තමත් එක්ක ගිහිල්ලා අත්තත් එක්ක ගිහිල්ලා පන්සලේ අර වඳිනවා දකින්නකොට හාමුදුරුවන්ට වඳිනවා දකින්නකොට බුදු පිළිමයට වඳිනවා දකින්නකොට යන සංස්කෘත දායාදේ පොඩ්ඩක් හිතන්න. එහෙම නැත්නම් හාමුදුරුවගේ පාත්‍රයට බොන්චි ටිකක් බෙදනවා උගන්වනකොට මෙහෙම පුතේ බෙදන්නේ වමතින් ගන්න එපා දකුණින් මැරෙනකොට මේක බෙදපන් කියනකොට ඒ පොඩි කාට ලැබෙන ඒ ආදර්ශේ ඒ බුරුම් පඬිස්සාන් සිටින කාලේ කියනවා මේ මේ ගමන අර පොඩි කායි කාලේ ඉඳලම මේ අම්මලාට තාත්තලාට ගන්නෑ අත්තම්මයි අත්තයි තමයි උගන්වන්නේ. ගිහිල්ලා ධන ගස්සනවා. ගිහිල්ලා වන්දනා කරනවා. ඒ බුරුමේ තියෙන සෙල්ලම තමයි කකුල් දෙක දිග හරින්ට තහනම්. පොඩි එකා ගියාම උඩක් කාලේ දික් කරන කකුල් දෙක පුතු පිළිම දිහාට අම්මලා හරීම පුදුම සැලකිලිමත් මේ කකුලක් දික් කිරෝ සංඝයා ඉන්න දිහාට ධර්මයේ දිහාට බුදු පිළිමේ දිහාට අපාගාමි අකුසල කර්මයක්. ඉතින් විජහාර කකුල් දෙක කරනවා. අරු ආයෙදි ගන්න. අම්මා ආයෙ නම. ආයෙදි ගන්න. මේ අවුරුදු 7 වෙනකොට උන්ගේ මේ යට කකුල් කොරස් වෙලා. භාවනා කරලා නෙවෙයි. ඉඳගන්නේ මෙහෙමයි. මේ ඇස් රටේ යටපැත්ත කොරස් වෙලා තියෙන. ඕනෙම බුරුම කාර්යය. මොකද කවදාකවත් පුටුවකින් දෙන්නේ නැහැ. ඉඳගන්නේම බිම්මයි. සිංහලයේ තිබිලා නැහැ ඉසර පුටු. සිංහල තුල තියෙන ආසනය කියන්නේ බිම ඉඳගන්න එකට. දැන් අපිට බිමින්ද ගන්න බෑ. මොකද අරක අමාරුයි මේක අමාරුයි කියලා කිව්වට අර අර අපි හුරු කරගෙන තියෙන ගතිය. බුරුමේ පුටුවට කියන්නේ කලාටයින් කියලා. කලාටයින් කියලා කියන්නේ පිටරටින් ආපු ඉඳ ගැනීම කියලා. කියන්නේ කලා කියලා කියන්නේ වෙන කුලයකටයි තියෙන එක. ටයින් කියලා කියන්නේ වාඩි වෙනවට පුටුවේ වාඩි වෙනවට කියන්නේ වෙන කුලයක පුරුද්දා. අපේ කුලේ විභාගෙට ගියත් මේ වගේ ඩෙස්ක් එකක් අරගෙන යන්නේ. ඉඳගත්තා තිබ්බ ලිව් ආවා. කවදාකවත් මේ මේ ආසන ගන්න. ආසන කියලා කියන්නේ ඉඳගෙන ඉන්න ආසනේ තමයි උඩු උඩට උස එකක ගන්න මේ දැන් ලංකාවේ පුටු පුටු තමයි ඉතින්. වාහන මැදත්තනක් හදුවොත් පුටු පුටු ගන්නවා. හැම කෙනාටම පුටු ඕන. ඉතින් කටුකුරුඳු සාන්ති ඉන්න කාලේ කියනවා අපි මේ වාහන මැදත්තනේ ඉස්සර මෙහා පැත්තේ ශාලාව තිබ්බේ. ওই බිත්ති ටික නොතිබුණා නම් බර ගාණක් නිවන් දැකලා කිව්වා මේ කාලේ මේ වෙනකොට. <laughs> ගිය ගමන් ඇඳට හේත් වෙනවා බුදිය ගන්න. බුදු වෙන්න හිතාන යන්නේ. හැබැයි බිත්තිය තමයි හොයන්නේ. ගිය ගමන් බිත්තියට හේතු වෙලා ඉතින් බනහන කොටත් එහෙම. අනගාරික ධර්මපාලට මම බැනලා තිබුණා බැනුම වගේක් මේ වල් බూరు ගොන් අලියෝ මේ තුවක්කු දෙක දික් කරගෙන වාඩි වෙලා ඉන්නවා ඉස්සරහට හරි මේ කියලා බැනලා තිනවා මේක හදන්න. ඉතින් එහෙම කරලත් බෑ. එහෙම කරලත් බෑ. කියන්නේ ළමාටුන කරන්න බෑ. ඒ නිසා මේ ලැජ්ජ බය කියන දෙක දේව ධම්ම, සුක්ඛ ධම්ම, කන්න ධම්ම මේ ලෝකපාලක ධර්ම බයලජ්ජා ආදි වශයෙන් කියන එක අද 100 100ක්ම නැති කරුවා විද්‍යා අධ්‍යාපනයේදී. විද්‍යාව කවදාකවත් උගන්වන්න බෑ බයලජ්ජා දෙක තියාගෙන. ඒ නිසා විද්‍යාවේදී අවුරුදු 200ක් ඒ ඒ සම්පූර්ණ පාඨමාලාව විශේෂයෙන් අයින් කරා. ඒ නිසා මේ විද්‍යාඥයින්ට විශාල ප්‍රශ්නයක් තියෙනවා. එයා දෙමාපියත් එක්ක ඉඳපු අර සුන්දර පරිසරයේත් ලැබ් එකට ගියාට පස්සේ ඒ ගන්න විද්‍යුහුරු අත්දැකීමත් අතර විශාල ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා මානසික අසහනකට. වැඩි හිටියන කරු කරන ගහට කොලට කරු කරන ඉන්නකොට මනුස්සයන්ට සාන්තිදායකයි ස්වභාවිකයි. විද්‍යාගාරය කියලා කියන හතරස් එකක්. ඒකේ බයලජ්ජ නැහැ. ඉතින් ඒක කලින්ම දැනගෙනමයි කෙරුවේ නමුත් දැන් මේ වෙනකොට ඒකෙන් වෙන්න තියෙන හානි දියුණු විද්‍යාවෙන් දියුණු හැම තැනකම පේන්න තියෙනවා. ඒ නිසා දැනට තියෙන ප්‍රශ්න තමයි මේ විද්‍යානුකූල සමීකරණ සමීක මේ උපකරණ යටිතල පහසුකම් බයලජ්ජාව සහිතව පාවිච්චි කරන්න පුළුවන් කියන එක බේරගන්න බැරි එක තමයි අද තියෙන ඔය මේ සයිබර් ඇටැක් එහෙම නැත්නම් පොඩි උන් දැන් මේ Facebook එකයි මේවයි අරගෙන වහකනවා කීප දෙනෙක්ම සීදී නසා ගන්න හැටි ෆොටෝ කරලා ඒක Facebook එකට යන්න ඇරලා සීසීනස් ආගෙන තියෙනවා. ඉතින් හැම කෙනාම try කරනවා දැන්. සෑහෙන ගාන ලංකාවේ මැරිලා. මේ ජනාධිපතිතුමා කතා කරලා කිව්වලු මේ ළමයි ටික බේරලා දෙන්නයි කියලා කොහොම හරි මේවා බලලා බලලා බලයි මේ ලෝකේ හරයක් තේරෙන්නෙත් නෑ. තිරිසන් වගේ බයලජ්ජ නෑ. ඉතින් ඊට පස්සේ අර කවුරු හරි අර වගේ දෙයක් කරනකොට ඒක ලොකු ආස්වාදයක් තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ බුද්ධ ජානසිනාගතර සියදි විනාසා ගත්තත් තමනු ප්‍රාණියෙක් නේ Tamanට ප්‍රාණියෙක් විදිහට සලකන්නේ කියලා. ඒ මට්ටම් නැහැ. මොකද හේතුව අර මේ ඉන්ද්‍රිය සංවරයකට හේතු වෙන බයලජ්‍ය දෙක ඇත්තේ නැහැ. ඉතින් ඒකට මේ සති සම්පජඤ්ඤ සූත්‍රයේ ਸਰවචාන්සේ සඳහන් කරලා තියෙනවා. අස සති සම්පජඤ්ඤම් භික්කවේ අසති සති සම්පජඤ්ඤම් භික්කවේ විපයුත්තස හතුූපනිසං හෝති හිරොත්තප්පං කියලා. කාට හරි බයලජ්‍ය සති සම්පජඤ්ඤේ නැත්තම් එයාට බයලජ්‍යා පහළ වෙන පදනමවත් නැහැ කියලා. බයලජ්‍ය හට ගන්න මූලාශ්‍රයවත් නැහැ. ඒක නිසා සමහරව හිතනවා ආගමානුකූලව බයලජ්‍ය තියෙන කට්ටිය තමයි සතිය වඩන්න ඕනේ. සති සම්පදඤ්ඤ සූත්‍රය කියනවා සතිය තියෙන අයට විතරයි බයලජ්‍යාව තියෙන්නේ කියලා. ඉතින් ඒක නිසා මේ දෙක අතර තියෙන මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය නිසා කිසි කෙනෙකුට මේකෙන් මේ අධිකාරියක් පිළිටවන්න බෑ. මම යොමට අධි බයලජ්‍යාව පිළිටවන්නේ කියලා නැත්නම් බයලජ්‍යා නැත්නම් සතිය සම්පදඤ්ඤ වඩන්න බෑ කියලා කිසිම කෙනෙකුට කටක් කරලා කතා කරගන්න විදිහක් නැහැ. මේ මේ ධර්මතා චෛතසික මේ චිත්ත ධර්ම එහෙම නැත්නම් චිත්ත න්‍යාය බුදුදහමට හෙලි කරලා දීලා තියෙනවා. ඒ සති සම්පජඤ්ඤ සූත්‍රයට එනකම් මේ නිසනෝනේ ඇවිල්ලා තමයි මම ඉස්සල්ලාම ඇවිල්ලා ලොකු සාන්තික බණක් තියෙනවා සති සම්පජඤ්ඤ සූත්‍රය කියලා. ඒකෙදී කියලා දෙනවා සතියෙන් ඉන්න කෙනාට විතරයි බයලජ්ජාව තියෙන්නේ කියලා. අනික් කෙනාට තියෙනවනම් ඒක පිටින් පටවපු එකක්. ඒක නිකන් කවුරු හරි බයට කෙවිතක් දාලා කියන එක. ඒකේ yaadෙන්නේ නැහැ. ඒක ඕනේ. ඒකට yaadෙන්නේ නැහැ. yaadෙන්නේ බයලජ්ජාවෙන් ඉන්නකොට තියෙනවා තමන් භාවනා කරනකොට තමන්ගේ භාවනාවට බාධා වෙන විදියට කවුරු හරි කහිනවයි කියලා හිතන්නේ. එතකොට යාට තේරෙනවනේ මේ කරගෙන යන භාවනාවට මේ කැස්සේ බලපෑම සතිය අඩු නම් සෑහෙන බලපාන. සතිය වැඩි නම් බේරෙන්න පුළුවන්. ඊට පස්සේ තමන්ට කැස්සක් ආපු වෙලාව. ඥා වටේම ඉන්න කට්ටිය භාවනා කරනවා. දැන් මේ කැස්ස මං කොහොමද පිට කරන්න ඕන කියන එක විශේෂඥයෙක් ඇවිල්ලා කියලා දෙයක් නැහැ නේ. බත් භාවනා කරන ඔබට කැස්සක් ආවම මොකද වෙන්නේ? ඔබ එහෙනම් ඒ කහින මිනිහට මොනවද දෙන උපදේශය? අන්නේ උපදේශය ගනි. අනුමාන සූත්‍රයෙන් හිතපන් මේ වටේ ඉන්න මිනිස්සුත් ඉන්නව භාවනා කරන කට්ටිය කියලා. අන්න ඒ කාරණාව තේරුම් ගන්න බැරි නම් ඒ කියන්නේ බණ භාවනා කරාට මේ තව කෙනෙකුටත් එක්ක අපි මේ යන ගමනක් කෙනෙක් තේරුම් ගන්න බැරි නම් ඉතින් ඒ කෙනාට බාන නෙවෙයි වැක්කිරුවත් වැඩක් නැහැ. කිරිදීයේනි දෙවියත් අඟුරු සුදු වෙන කලෙක් නම් නැහැ. ඒකට තමන් ඒකට අනුමාන කරගන්න ඕනේ. මට මේකෙන් මෙච්චර බාධා වෙනවා නම් මම යතින් මේ වැරද්ද වෙනවද? වැරද්ද වෙනකොට මේක මට වැරදි කරපෙන්නාට ගිහිල්ලා චෝදනා කරන රටේ මට පුළුවන් ද පණි දවස වෙනකොට ප්‍රතිචාර කරගන්න කියලා මේක ඇතුළට දාගන්න හරියට උදව් වෙනවා බයලජ්ජා. ඒකට කියන්නේ ඉති අජ්ජත්තංවා බහිද්ධාවා කියලා මොන ධර්මතාවය ඉගෙන ගත්තත් අජ්ජත්ත බහිද්ධා දාලා බලන්න කියලා. ඉතින් හුඟව දෙනකොට මේ බහිද්ධා දාන එකට සමාජ විද්‍යාඥයෝ ගෙන්න ගන්නවා ලෙක්චර්ස් තියන්න කියලා දෙන්න කියලා. කියලා දුන්නාට තේරෙන්නේ නැහැ. Taman එක Tamanට ආරෝපණය කරගෙන දැනගන්න ඕනේ. Tamanගේ සතියේ මට්ටම හැටියට Taman මොන මොන දෙයකටද බාධා වෙන්නේ, ඉද්දෙන්නේ, කිපෙන්නේ. අන්නේ ඒ දේවල්වත් අඩු ගානේ තවත් භාවනා කරන කෙනෙකු පැත්තෙන් බල්ලක් කරබනින්න. ඒක විතර නෙවෙයි Tamanට ඉද්දෙන්නේ නැතුණාට සමහරවට Taman අතින් වෙන අඩුපාඩුකම් තියෙන පුළුවන් ඒවට යන්න පුළුවන් හැමෙහිට. නිසා නිතරම සැලකිලිමත් වෙන්න ඕනේ. සෙනගක් එක මහසි සාදු සාංශෝ සම්මෝ භාවනා ක්‍රමයේ හඳුල්ලා දුන්නේ මේක වෙන්නේ ඇති. ඉන්නකොට තේරෙනවා හිතන්නේ 100ක් එක දිගට භාවනා කරනවා කියලා. එක්කන එක්කන පොඩ පොඩ පොඩ පොඩ සද්ද කරන්න පටන් ගත්තා. මුළු දව කාලේ 100 100ක්ම සද්දනේ. ඒකට ආධුනිකයාට මුල බහ ගන්න විදියක් නැහැ. ඉතින් ඒක නිසා Taman කොච්චර වැඩි හිටියෙක් වුණත් අර ආධුනිකයෙක්ගේ මනසෙන් බලලා පෑරිච්ච තුවාලයක් වගේ නෙමෙයි භාවනා කරන්න හිත පරිසංගල කටයුතු කරන්න ඕනේ. අන්න ඒක මේ සාකච්ඡාවෙන් විතරයි කරන්න පුළුවන්. බණක් කිව්වට තේරෙන්නේ නැහැ. ඒ වගේම පොතක ලියලා තිබ්බට තේරෙන්නේ නැහැ. ඒක Tamanට ආරෝපණය කරගන්න හැටි ධර්ම ජීවිතයට සම්බන්ධ කරන හැටි ඔය බයලජ්ජා දෙක හරහා කරගෙන යන්න පුළුවන් හැබැයි ඒක තේරුම් ගන්නකොට අපි කරන්න තියෙන පව ටික කරලා ඉවරයි. කවදා හෝ බයලජ්ජාව තේරුම් ගන්නකොට ඒකට බුදුහාමරණ ස්තුති කරන්න වෙනවා අනේ මේ මම මේවා දන්නේ නැතුව මෙච්චර කල් කරා. දැන් නම් තේරෙනවා. තේරෙනකොට වෙන්න තියෙන හැටි වෙලා ඉවරයි. අනේ ඉස්සරහට සාසන ගෞරවයෙන් අනුකම්පාවෙන් පුළුවන් තරම් පරිතත කර ගන්න ඕනේ කියලා රහත් උනත් දිගටම පරිතත කරගන්න. බුදු උනත් පරිතත කරගන්න. නිවන් දැක්කත් ප්‍රතිතද කරන ඉන්නේ ඇහුවාම කියාගන්න විදියක් නැහැ යාට තේරුම් ගන්නවා මම මේ මේ මේ දේ කරද්දිත් මට මෙතෙන් එන්න පුළුවන් නම් මම කොච්චර කට්ටියට බාධා කරලා තියෙනවද දැන නොදැන ඉතින් ඒ නිසා ඉදිරියට හෝ ආධුනිකෙක් වාගේ මේ ලැජ්ජ බයි තියාගෙන යන එකයි තියෙන්නේ. ඉතින් ඒක මේ අබුද්ධෝත්පත් කාලවල තියෙනවා කියලා කියනවා. ඒ බයලජ්ජ දෙක සහ කර්මේචා කර්මඵලයේ ඇදහිීම බොහොම සමානව යන වචන දෙකක්. අබුද්ධෝත්පාද කාලෙත් තියෙනවා. බුද්ධෝත්පාද කාලයකවත් බහුජන මතයට යන්නේ ඉතාමත්ම සුළු දෙනයි දන්නේ. අන්නේ බයලජ්‍ය දෙක තියෙන මනසට විතරයි බෞද්ධ සංස්කෘතිය තේරෙන්නේ. මහත්ම ගතිය තේරෙන්නේ. එහෙම නැත්නම් මේ දැනට ඔබින සමාජ ධර්ම තේරුම් ගන්න ගන්න පුළුවන්නේ. ඉතින් ඒක මේ කියලා දෙනවට වැඩිය කරලා පෙන්වන එක තමයි උගදෙනෙක් කරන්නේ. ඒවට කියනවා නිස්සද්ද බණ කියලා. එහෙම නැත්නම් සයිලන්ට් සර්මන් කියලා කියනවා. දකින්නවා. වැරදි කරනවා දකින්නවා. කියලා දෙන්නත් හිතෙනවා. ආයෙත් හිතව කියලා දුන්නට වැඩක් නැහැ. මේ මනුස්සයා මේක වරදොල තේරුම් ගන්නවා. ඒක නිසා උඹට ඕන දෙයක් කරපන්. කියලා කරබන බලා ඉන්නවා. ඒක තේරෙන්න ඒක තේරුම් ගත්තට පස්සේ ඇඬෙනවා. අනේ අම්මේ මේ අවුරුදු 2600ක් මෙච්චර බාධා තියේදී බුද්ධ ආගම රැකිලා එන්න අපේ ආචාර්ය પરම්පරාවල් සමඳුන් නිවන් දැකපැත්තොත් ඇති නොදකපැත්තොත් ඇති ඒ උත්තරම කොච්චර ඉවසිල්ලක් ඉවසලා තියෙනවද මේ මේ සම්ප්‍රදාය අද දක්වා ගේන්නේ. අද මෙහෙමනම් මෙච්චර පහසුකම් නැති එදා සමාජයේ කොහොම කෙරෙන්නද කියලා හිතනවා. ඉතින් ඒකෙදී අර ඉහළට යන්න යන්න ඒ වයලජ්ජාවේ ලොකු වාසියක් එනවා. සෙන් මාස්ටර් කෙනෙක් හිටියලු මේ දෙකඩ හරි වයස් ඉතින් කෙල්ලෙක් ඇවිල්ලා කිව්වලු මට බුදුම ආසයි භාවනා ඉගෙන ගන්න මට ඔබතුමත් එක්ක ඉන්නත් ඕනේ. ඒ වුණාට මයි ළඟ බයලජ්ජ නැහැ. ඒ නිසා ඔබතුමාගේ චරිතය ගැන පරිස්සම් වෙන්නදී කියලා. කියලා ඊට පස්සේ කිව්වලු බය වෙන්න එපා. මයි ළඟ දෙන්නෙකුට ඇති වෙන්න බයලජ්ජාව තියෙනවා. බයනස භාවනා කරපන් කියලා. උඹට බය මාව කෙලසන්න. මයි ළඟ ඇති වෙන්න තියෙනවා. ඒක නිසා බය වෙන්න බෑ කියලා ඔබ වේරකොටට කියපු දවස් ඉඳලා වේරකොට හැමදාම ඉන්නකම් කියනවා බය වෙන්න එපා ස්වාමීන් අපි ළඟ දෙන්නෙකුට ඇති වෙන්න බයලජ්ජාව තියෙනවා නම් හෙළුවෙලි ගෑණියෙක් හිටියා අපිට මොකෝ. ඒ ගෑණි ඇවිල්ලත් කියනවා. ස්වාමීන් වහන්සේ මෙහෙමයි මට උපවාස ළඟ ඉන්න ඕන හැබැයි මිනිස්සු බණේ මට කරන්න දෙයක් නැහැ මට පුදුම ආසාවක් තියෙනවා මයි ළඟ ඒක ගැල ලැජ්ජ වෙයිද කියලා ප්‍රශ්නයක් නැහැ උඹටත් එක්ක මයි ළඟ තියෙන බඩු ඕ හෙළුවෙන් හිටපන් ප්‍රශ්නයක් නැහැ ඒ සින් බුද්ධාගම විතර ඒ පාඩම උගන්වන්නේ නැහැ කොහොමවත් බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා රාගේ තියෙන්නේ ඒකේ නෙවෙයිනේ රාගේ තියෙන තමන්ගේ හිතේනේ. ඉතින් ඒකෙල්ල තාම දිනු කරලා නැහැ. ඒකෙල්ලගේ රූපේ ලස්සන නිසා ඒකෙල්ල දන්නවා දකින් දකින් කට්ටිය එකට වශී වෙනවා. ඉතින් මාස්ටර්ට අවිල කියනවා සර් මට ඔබත් වගා. ඉන්දත් ආසයි භාවනා කරන්නත් ආසයි. නමුත් මම නිසා බැනුම් අහන්න වෙයි ලෝකයාගෙන්. එහෙම නැත්නම් කෙලසෙන් ඉඩ තියෙනවා. මොකද කියන්නේ බය වෙන්න එපා. ඩබල් ඩෝස් තියෙනවා මයි ළඟ. උඹ හිටපන් ඕන තාලයකට කියන්නේ. ඉතින් ඒ වගේ මට්ටමට ගියාට පස්සේ බයලජ්ජා දෙක Tamanට පාලනය කරන්න පුළුවන් තරමට එදාට තමයි මේ ධර්මයේ මනසෙන් මනසට පැතිරෙන්නේ. ටෙලිපැතික් සිස්ටම් එකෙන් යන්නේ. ළඟට යනකොටම ෆීල් වෙන්න පටන් අරගන්නේ. මේ මේ මේ මෙයා ළඟට ගිහිල්ලා කාටවත් යාර කරදර කරන්නත් බෑ. ළඟ හිටියත් ග්‍රේස් එක වදින්න පටන් අරගන්නේ. ඒ බයලජ්‍ය දෙක යනවා මට්ටම ඉක්මොලේ. එතකන් ලෝකයේත් ඇවිල්ලා අපිට එක එක කියනවා සන්නහව. බයලජ්‍ය නැති මිනිස්සුත් ඇවිල්ලා එක එක දේවල් කියනවා. බයලජ්‍ය ඇති තියෙන කට්ටියත් කියනවා. ඔය මොනවා කෙරුවක්වත් ඔළුවට කද්දාකව සාන්තියක් නැහැ. කද්දාකව සාන්තියක් නැහැ. භාවනා කරලා කරලා කරලා කාලා කාලා කාලා වැරද්දක් නැතුව කරන්නත් බෑ. ඒ තීරුම් ගත්ත දවස් වෙනවා බය වෙන්න දෙයක් නැහැ. මයි ළඟ ඩබල් ඩෝස් තියෙනවා. හරි. ස්ක්‍රූ බෝල දාන්න දාපන්, ෂයි බෝල් ලෙවපන්, හොඳට බෝල ලෙවපන්. මට උඹෙන් බලාපොරොත්තු වෙන්න බෑ. හොඳ බෝලේ වයි කියලා. උඹට පුළුවන් තාරින් බෝලේ දාපන්. උඹේ අතින් ගිලිහිච්ච තැනින් පස්සේ තමයි මම සතිය පටන් අරගන්නේ. අතේ තියෙනකන් ගණන් ගන්න එපා. බෝලේ අතින් ගිලි වුණාට පස්සේ උඩ කරන්නේ දැන් නැහැ නේ. ඊට පස්සේ තමයි මම හැඩ ගැහෙන්නේ. ඉතින් මේ බයලජ්ජාව හරි මේ ගාක් පුහුණු කරන්න පුළුවන් ධර්මයක්. දවසේ හැම වෙලාවෙම අපට හම්බ වෙන මේ මේ අභියෝගයක් මේ අනා මේක අනාගන්නේ මේ සදාචාරවාදීන් නිසා. බුද්ධ ධර්ම කන්නේ මේ බුද්ධ ධර්මේ කන්නේ සදාචාරවාදී නිසා. ඉතින් ඒගොල්ලන්ගේ ලෝකයක් මේක. සදාචාරවාදයට වැරදි වුණත් එකයි නැතත් එකයි ඌට ඈත තියා කරප්පන් ඉන්න ගන්නවා. කේ ගන්න. මැරෙන්න නටනවා. ඉතින් ඒ මිනිස්සුට ඒ මිනිස්සුට බැලලා බෑ. බැලපු ගමන් වට වෙලා ගහනවා උන් ආයේ මොකුත් නැහැ තරපේ වාගේ. ඉතින් ඒගොල්ලෝ කියන දෙත් අහන්න ඕන. අන්තිමයි ඔය සදාචාරවාදයේත් එක්ක හරිම අමාරු කරගෙන හැබැයි සරුවචනන්සික බේරුව බේරිල්ල ගැන සදාචාරවාදීට තැනක් තියලා සීල ශික්ෂාවක් කියලා දීලා සමාජ ශික්ෂා ප්‍රඥා ශික්ෂා ගොඩ ගහලා තියෙන හැටි බලනකොට කිසිම PhD කාර්යයකට තීරි කාර්යයකට අල්ලන්න බෑ. කොතෙන්දද බයලජ්ජාව අතාරින්න ඕන කියන එක කොතෙන්ද අත හැරෙන්නේ කියන එක ඒක අල්ලන්න බෑ. ඒක තේරුණාට පස්සේ තේරෙනවා ධර්මයේ සංක්‍රමණය වෙන හැටි. බුදුජාණන් වහන්සේ ළඟ තියෙන මේ අර මහා පුරුෂ ශක්තිය ඒ වගේ මේ බුදුදේශේ පාරමිතා ප්‍රෝපිකේ බලය ගම් බුදුනාසි කියලා තියෙන ශ්‍රද්ධාව නිසා අපිට ඔය අනික් කෙනෙකුට අත දාන්න බැරි දෙයකට අත දාන්න හිතෙනවා ධර්මයේ ඉන්නේ වැරදුනම අතේ වසනත් මේ තුවාලන්ත වස භාජන අත දාපුවම මොකද ඒ ගාථාවේ තියෙන්නේ මේ පාණිනාමේ වනේනාස විසං නාන්වාගමේති. නාන්වා නෙමෙයි තියෙන්නේ අන්වාගමේති. අතින් බසක් අරගෙන ගියාට ප්‍රශ්නකුත් නැහැ. බසට අත දැම්මට ප්‍රශ්නකුත් නැහැ. අතේ තුවාල නැති නිසා පිටේ වනේ නැත්තම් මීමට පඳුරට බය දෙයක් නැහැ. ඒක මේ දවස්වල පොඩ්ඩක් අයින් කරලා තියෙනවා. ඔය බාලජ්ජා ගැන වැඩියට ඔන්නට වැඩිය කලබල වෙනා ඒවා කියනකට කැමති නැහැ. ඒගොල්ලෝ කියන්නේ පුළුවන් වුණා ඩබල් ඩෝස් තිබුණත් බයලජ්ජාවෙම ජීවත් වෙන්න කියන. ඒක සමාජ ධර්මයක් වශයෙන් සෑහෙන දුරට ඇත්ත. නමුත් එකලාව ගත කරන කෙනෙකුට මේ මේ බයලජ්ජාවේ තියෙන විශ්මුණ අවශ්‍ය නැහැ. එයා දන්නවා අපි කොච්චර ලෝකේ බයලජ්ජා සහිතව ගත කරත් හීනේදී බයලජ්ජා නැති. ප්‍රමාදයේදී බයලජ්ජා නැති වෙනවා. මදයේදී බයලජ්ජා නැති වෙනවා. එනිසා මදයට ප්‍රමාදයට හේතු වෙන සුරාමේරේ ගණ්ඩපයි කියන්නේ බයලජ්ජා නැති වෙනවා. දීපු කට්ටිය දන්නවා ඒක. ඇත්තටම බයලජ්ජාවෙන් ජීවත් වෙනකොට ඒ වෛද්‍ය මේකදී සායනීයදී අපි දොස්තර රන්තුරු මහත්තයා කතා කරලා කිව්වා. දැන් අපිට කියන්න පුළුවන් කුඩු ගහන්න එපයි කියලා. අපිට කීතයි බොන්න එපයි කියලා. අපි කීතයි සූදු කෙලින්න එපයි කියලා. අපි කීතයි ගෑනු පස්සේ යන්න එපයි කියලා. එතකොට මනුස්සයට ඇති වෙන අසහනය ආවට පස්සේ ඊට වැඩිය අමාරු කොට වැටෙනවා. දැන් මොකක්ද දෙන උත්තරේ? කුඩු නොගා ඉඳි බොන්න නැතුව ඉඳි. ඊට පස්සේ අර ඇති වෙන මේකට මේ ධම්ම ජීව හඳුරෝ දෙන්නේ ඒකට සතිය දීලා කුඩු ගහන්න එපයි කියන්නේ. සතිය දීලා බොණ්ඩ බයි කියලා. සතිය දීලා මත් වෙන්න එපා කියනවා. ඔබ ඔබතුමන්ලා මේ කතා කරන පිස්සු. මං ආවේ මේක කියන්නේ. මේ සතිය දෙන්නේ නැතුව කුඩු ගන්න එපා කියලා මොකෙන් පුරවන්නේ? බොණ්ඩ එපා කියලා මොකෙන් පුරවන්නේ? බොන්න දිටුම වෙන අසහනේ ડિප්‍රෙෂන් ඊට වැඩිය අමාරුයි. ඉතින් හිටපු කට්ටිය අත් දෙක උඩ දැවලා බලන නන්දර මහත්තයා දන්නවනේ සුදු හීන් දැරි දොස්තර මහත්තයා ඉන්නේ දොස්තර මෙයා බලන්නේ. එයා කතා කළේ මං ආවේ ඒක කියන්නේ ඔය නිකම් මිනිසුන්ට බොන්න එපයි කියවට කවුද අහන්නේ? ඌට තියෙන මේ පිටු නතර කරනවා. බොන්න తీරපුවා. බොනවා වගේ එකක් දීලා කියන්න ඕනේ සතියේ. ආ මේක කරලා බලලා ඊට පස්සේ නොබේ හිටපන්. එහෙම එහෙම දෙයක් දෙන්න නැතුව කරන්න බෑ. නිසා බයලජ්ජාව කවදාකවත් හරියන්නේ නැහැ සත් සම්පජන්‍ය නැතුව. ඉතින් මම මෙතන නතර කරනවා මම හිතනවා මේ අදාළ කොටස් මම දන්නා ටික ටික වමහැරුවයි කියලා. මම කැමැති ඉතින් සාකච්ඡාව යුක්ති ධර්ම සාකච්ඡාවක් බාටපත් කරන්න මේ මාතෘකාව මත හෝ Tamange වෙන භාවනා කමටහනක් මත හෝ සාකච්ඡාවට ප්‍රශ්න ප්‍රකාශන විවේචන තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම සාකච්ඡාව නාමයෙන් ඉල්ලා සිටිනවා මොකද මෙල්බන් පැත්තෙන් කියන්නේ සන්තෝෂයි මේ සතිපාසල් කාරයෝ ඉන්නවද? අද සතිපාසල් කාරයෝ ටික ඔක්කොම මේ බිරිස්තන් වලට මම හිතන්නේ අද අමුතු ප්‍රෝග්‍රෑම් එකේ තියෙනවනේ. අද අමරනාත් එනවද? අමරණන්තල් ඉන්නවා දුන්නෝ. අමරණන්තල් චිත්තදී. ඔය දැන් මංගිලා කතා කරපු වෙලාවේ දිනියක් දාගත්ත මට මතක නැහැ. එහෙනම් අද වෙන්නේ දාන වැත්තේ මේ පන්සලේ හාමුදුරුවෝයි අචිත්‍ර හිටියා. එහෙනම් හොඳයි. එතකොට ඒක පටන් අරගත්තාම දෙගොල්ලට දැන් නෑදෑගම යන්න පුළුවන්. අපි අපි අපි යම් හිතේ කරන්නේ නැහැ. අපි අද මේ දාගත්තා දාලුත් නෑ. කවුද උඹලා දෙන්න විතරද ඉන්නේ? ආ මං හිතුවා මේ දෙන්නෙක් විතරක් ගැන නික අපිට බොරු දාන්න හදනවා කියලා. මේ මේ මේ මේ චිත්‍රා. චිත්‍රා ඉන්නවද? කවුද? ඇහුන්නේ නැහැ. නෑ ඔහුගේ නම වජිර ජෝති. හරි හරි මටත් වරදිනවා මටත් වරදිනවා. ඉතින් මේ මේ චිත්‍ර ඉන්නවද? මේ චිත්‍ර මට මේ මතක නැතුණ අර වීක්ලි කැලෙන්ඩර්ස් ටිකක් ගේන්න ඊයර් ඊයර් ප්ලෑන මේ චන්ද්‍රිකා එනවා චන්ද්‍රිකා එනවා නැත්තම් මේ අමරනාත් එනවා කොන්ෆරන්ස් එක මොකද year planner weekly calendar නැත්නම් monthly display එක අර මට එවන්නේ මේ කළු පාට පොත ඒව තුන හතරක් ඕනේ මොකද ඒකට දැන් අපි ඇබ්බැහි වෙලා මොනවද මේ අර H1 H1 recorder දෙකත් H1N එක අලුත් එක ඒක අරිට අදා ටිකක් පාසු ඒකත් එක්ක ගත්ත මම ඒකේ accessory kit එක එතකොට ඒකේ ටයිපොඩ් එකයි කේස් එකයි ඒව ටික තියෙන ඒවා හතරක් ගත්තා. එතකොට හතරට මේක පාවිච්චි කරන්න පුළුවන්. හතරක් හතරක් කියලා කියන්නේ ඇක්සසරිස් හතරක්. ඔය ඇක්සසරි කිට් කියලා වෙන එකක් තියෙනවා කියන්නේ ඒකේ ටයිපොඩ් ටයිපොඩ් එකයි ඒකත් මේකට කේස් එකයි මේ අර මේ කල එකයි ඒ ඔක්කොම ටික එක්ක තියෙනවා. ඒ ඩොලර් 30ක්ද 40ක්ද කොහෙද වෙලා තිබුණා? ඒක වෙනම ඩොලර් 29යි. ඔව් 30ක ගන්න. ඒක ස්පෙෂල් එකක් තුන 2500 හතරක් ගත්තා ඒකෙන්. අපි ළඟ තියෙන ප්‍රයිස් එක. මේවත් දෙකක් ගත්තා මේ H1M කියන එක. ඒක අලුත් එක. ඒක H1 එක ලබා ටිකක් පාවුෆුල්. ආ ආ. ඒක බැටරිස් දෙකක් දාලා ඒක වැඩ කරන්නේ ඒක. ආ මං ගෙන මං ගෙන ආපු එකයි මං හෙට විතර ගිහිල්ලා මං ධම්මවිහාරය හමුදුරන දෙනවා. මම බලන්නම් මෙහි තියෙනවා කියලා අපිට ට්‍රයිපෝඩ් එකක් මම ළඟ ගෙනාවා තුන තුනක්. නෑ නෑ ඒකවත් එකක් වෙනස් නැහැ. හරි. නෑ මං කියන්නේ ධම්ම විහාරෙ ඉතින් වැඩනේ දැම්ම ඉඳලම මං ඒක හරි ගස්සලා දෙනවා. මගේ හෙච් මේ හෙච් ටූම් එක ඒවන් ඒකේ ටූම් තොන්නස් මේ ටයිප් එකක්. ඒක ඉතින් එන්නේ කොහොම හරි බඩු පෙට්ටියේද කවුරු හරිද දෙන්නේ? ඔන්න ගන්නත් කාගේ හරි ඕන්න පුළුවන් කල්පනේ බන්දුත් වෙනවනේ. විශේෂ දෙයක් අමාරු විශ්කක නෑ මම කියන්නේ එකක් මේ චන්ද්‍රිකා එනවා චන්ද්‍රිකා එනවා අමරනාත් එනවා ඉතින් ඒ කවුරු හරි එවනවා ඔය බඩු ටික අතේවන එක ලාභයි චිත්‍ර පෙට්ටිය දාන්නට වැඩි මේ වටිනවා ආ ඒකට මේක කරන්න චිත්‍ර බරණෑ වඩා right එතන අමරනාත් ගන්න නේද අමරනාත් මට ඊමේල් එකක් එවලා තියෙනවා ළඟදිම අපි හම්බ වෙනවා කියලා මොකද මිනිහා කොන්ෆරන්ස් එකට එනවා කතා කරන්න. ඒක තමයි මම තමයි 19 කට ඔය එතකොට එච්චර වැඩි කාලයක් නැහනේ ඒ ඒ වගේ කරමු. ගෙනාව වේවායි වැඩ අපි මේ බඩු දිගහැරලා බලලා දැන් පේදාස පොළට දාලා තියෙන බඩු. මොකද අරේ අරෙන් ගිහිල්ලා ආයෙත් ගියා බනින්ස් ගියා මේ ඕක්ලන්ඩ් ගිහිල්ලා. කිලෝ 40ට පොඩ්ඩක් වැඩි වුණා වැඩි නෑ. අර පොඩි වුණ ගෙනාව පේන්නේ පේන්ට් ගෙනාවා සතිපාසල් පොත් වගේක් අරගෙන මේ ටිකක් හම්බුණා. ඒ සතිපාසල ගියා දවස් දෙක ලස්සනට මේ චිත්‍ර ඇඳාරේ මේ මං ඉතින් පේන්ට් ගෙනා හැබැයි ලංකාවේ තියෙනවලු මේ පේන්ට්ස් ගන්න ලාභයිලු. පස්සේ වෙලා ගිහලා බලන්න අපේ සතිපාසලට. හරි. එන ඉච්චරයි අපිට කතා කරන්න තියෙන්නේ ওই ගැන. වෙන අපි මේ මෙහෙන් මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් සාදර වෙමු. වෙන මොන දෙයකට කියන්න තියෙන්නේ මොනවද කරන්නේ නේද? අපි වෙබ්සයිට් එක නම් අප්ඩේට් කරලා තියුන්නේ කාලෙකින් මේ නවසීලන්තේ මේ බණ ටිකක් නැහැ. ඊළඟට මේ සායනසේ එහි කරපු කියන්නේ මේ අන්තිමට කරලා තිබු දසුත්තර සූත්‍රය කැමින් පහවල ඒක ඒකේ 10 14ක් දාලා ඊට පස්සේ කවුද චිත්‍රා මේ අපේ අර මේ මේ මෝල්ලොන් පන්සලේ එකයි මේ ඕක්ලන්ඩ් වලයි බණ නැති චෝදනාවක් තියෙනවා. ඒක තමයි මම ඒක නැහැ ඒකට ඕක්ලන්ඩ් ආවේ නැහැ බණ කිව්වා. මම උස්සන්න ඊමේල් එකක් දැම්ම කවුරුත් ඒක නෑ තාමේක. අරුණත් එවල තිබිලා මම යව්වා මේ චන්ද්‍රිකා කියලා තිබුණා ආ බද්දත් කියලා එවල තිබුණා මෝල්වන් එක බලන්නම් කියලා. මෝල්වන් එකට වීඩියෝ කරලා තියෙන ඒගොල්ල මේ ඔඩියෝ කෙරුවේ නැහැ. ඒකෙන් වීඩියෝ එකෙන් ගන්න පුළුවන් ක්ලිප් එක. කවුරු හරි මම මේ අරත් මම කියුවා ඒක ආනන්දන් කියලා. ඔව්. මේ ආනන්දේ ඒක මම මේ උරුකලා ඒක සරත්ත බාර දුන්නා. තාම යාළුවන් ඒක කියන්නේ. ඒක මේකට දෙන්නේ. කවුද සරත් කියන්නේ? සරත් උරකෝන්. අර එතනට ඩායස් කෙනෙක්. ආ ආ හරි හරි හරි. කොහමද ඉතින් එච්චරම හදිසි නෑ. මොකද කළා මේ ඒක තාම කරත් නැහැ කරත් කොච්චරවත් ඇයිවා ඒක කරත් දෙනවා මොන්නම් නුට මං දැන් දැන් දීට ඇති හරි හරි එතකොට මේ රුක්මන්ලත් එහෙම අරකේ ඔය වැඩවලට යෙදිලා ඉන්නේ මං කියන්නම් මේ ඒගොල්ලෝ හැබැයි මික්සෙල්ලාර් කරා ඒක දවස් දෙකක් අසාර්ථක වුණා අනිත් කාර්ය ගිහලා තිබුණා අර මේ මම පිටරටම දෙන්නම්කෝ කරත්ගේ නම්බර එක ඔඩියෝ එකක් තියෙනවා ඒක ඉතින් අර මතක් කිරීමක් විතර වැඩි හිට කරදර ගන්න එපා. දැන් අපිට තව පැය භාගයක් විතර කල් තියෙනවා. කවුද නිමල් ලැබිලි නෑ. මේ පල්ලෙහා මේ ශාලාවේ යට මා දුදේ පාන්දර ගියා බාහනට හරිම ෂෝක්. මේ ඒකදී යට ඉන්න කට්ටියගේ සැලකිල්ල මදි හැබැයි. ශාලාවේ යට පාවිච්චි කරන අය මේ ඒ කට්ටියට කියලා දෙන්න පුළුවන් ඔය ටෙටි සද්ද අඩුවෙන් කටයුතු කරන්න. උඩ ඉන්න අයට ඒක කරදරයි ඒක නිසා මේ ඉහත් යට ඉන්න අය නිමල්ට කියන්නේ නැත්නම් කවුරු හරි එකට තව නිමල්ගේ සහායකට කවුරු හරි කෙනෙක්පත් කරොත් මොකද වෙන්නේ? ඒ ටික බලන්න. දී කෙනෙක් දැම්මොත් අනවශ්‍ය ශබ්ද වගේක් එන්නේ ඒගොල්ලෝ හැතරම් දන්නේ නැහැ. දොර වහන්න දන්නේ නැහැ. දඩාන් ගාලා වහනවා ඒත් ප්‍රශ්නයක් නැහැ. ඒ දොර වහන එකන මේ පහට කලින් එන්නෙත් නැහැ. ඊට පස්සේ දවල් ගිහිල්ලා ශබ්ද කරනවා. අන්තිකේ වැසිකිළියේ ශබ්දෙත් හරීම කෙලින්ම උඩට එනවා ඊතන. ඒක වෙනකොට කෙලින්ම උඩට එනවා. ඉතින් ඒක නිසා ඒකට මේ මොකක් හරි පිළියමක් කරන්න ඕනේ. ඒගොල්ලන්ගෙම විස දන්නත් බෑ. අඩු කරන්න පුළුවන්. ඉතින් ඒකට මේ අදාළ නිමල් සාකච්ඡාවට එන්නේ නැහැ. ඒ චේතවල සංනිවේදනේ නැහැ. ඒ නිසා සංඝයා උකට ගියොත් එහෙම ටිකක් ගියන බරපතල වැඩි. ඒ නිසා කවුරු හරි එක්කෙනෙක් මේ උදව් කරන්න ඕන නිමල්ට කාමර පැනවීමේ ටික නිමල් කරાવી කවුරු හරි පොඩ්ඩක් ඉඳලා ගිහිල්ලා ඒ කට්ටියට කරුණාවෙන් කියන්න ඕනේ මේ ඔච්චරම දොර වහන්න සද්ද කරන්න ඕනේ නෑ කියලා දෙන්න පුළුවන් මට ඕන නම් කියලා දෙන්න පුළුවන් ඕගොල්ලෝ ඉන්නවනම් විනාඩි 10 15 දෙනවා මේ දොර වහන්නේ කොහොමද කියලා කියන්න සද්ද නොකරන්න එතෙන් ගියාම මේ බාල්දියක් නැසිකිරීට ගිහිලා ඒ ශබ්ද කරනකොට පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න කියලා තමන්ගේ ශබ්ද වලට. එතනම කට්ටිය භාවනා කරනවනේ. ඒක ගැන පොඩ්ඩක් මේ දැන තියෙන එක පොඩ්ඩක් නිමල්ට පොඩි සපෝට් එකක් දෙන්න ඕනේ. ඒක නිමල්ගේ සහයෝගය අවශ්‍යයි. දැන් ඒකේ සංඝයා වංශ නමක් කවුරුත් බලන්නේ නැහනේ භාවනා ශාලාවේ. මේ ඉතින් ඉඳද්දි ධම්ම මුනිඳ හඳුර බැලුවා. ඒක නිසා කවුරු හරි ඒකට දාන්න ඕනේ මේ සුදු හඳුර කෙනෙක්. දැනට කවුද උඩ උඩ කැලේ ටික කියන බලත හැකි යට මේ ගී කෙනෙක් නිතරයි ඉන්න ඉන්න කියන කෙනෙක් බලන්න ඕනේ ගිහිල්ලා කරුණාවෙන් මතක් කරන්න ඕනේ. දැන් තියෙන ප්‍රමාණය නරක නෑ. නමුත් ඊට වැඩි අඩු කරන්න පුළුවන් මේ උඩ භාවනා කරනකොට ඒ තියෙන ඒක හරියම සුන්දර මේ නිස්සද්ද භාවයක් තියෙන්නේ. ඒකට අර තියෙන සද්දේ යෝගාවචරයෙන් එනකොටයි පොඩ්ඩක් ටික හිත නරක වෙන්නේ. දැන් සාමාන්‍ය මිනිහෙක් නම් ඒකට ප්‍රශ්නයක් නෑ. ඒ යෝගාවචරයක් වෙලාම එතනම යට ඉඳගෙන කනේ ඇහි කනේ අගේ ඉඳලා කන කන. ඒතර කියලා දෙන්න හැබැයි ඒ විතර නැතුව කියලා දෙන්න පැත්තකට කරලා මෙමීට කියලා දෙන්න ඕනේ. පොඩ්ඩක් අහුම්කන් දියෝ මේ තියෙනවා කාට හරි පුළුවන් නම් දොරේ ගහන්න SMS අකුරු තුන. මේ මතක් කරලා දෙන්න මේක දොර ආරිනකොට නිස්සද්දව කටයුතු කරන්න ආ මේ මේ ශබ්ද අඩු කරන්න කියලා. අනිත් මේ මොකදන්නේ කියන භාෂාව කියන සංකා නැගුම් භාෂ තමයි මේ මානසයි යෝගාචරයේ පිළියෙලට තමන්ගේ ජීවිත සාහන්සට කොච්චර කියන්නේ සමීප තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ඕන කියලා ආශානිකව මම අදහස් කරන්නේ ඉතින් තමන්ගේ භාවනා දිනු වෙන කාලේ වගේම ඊට පස්සේ සමාජයට විවිධ හේතු බාහිර හේතු කාරණා නිසා එන්නට ඕනිකත් කියන්නේ වක්‍රේතු නිසා ඒ භාවනාව ඒ විදිහට සමර්ථක නොවන කාල පිළිබඳවත් ඒ ඒ අනුපාත හරි දේ වගේම අනුපාඩු ගැන මේ ගුරුවරයා කොච්චර දුරට දැනුවත් කරන්න ඕනද කියලා ප්‍රශ්නයක් ඒක ඒක පැති තුනක් තියෙනවා එකක් තමයි ස්වයංලිඛිත චර්යාපදානයක් ලියනවා විතරක් අවංක කෙනාට තමන්ගේ අඩුපාඩු ටික ලෝකයට කියන්න පුළුවන්. එහෙම නැත්නම් චරිතාපදාන කියන්නේ මේ ඉපදිනකොටම සුදු රත්තරන් අත්තරම්මයි ඉඳලා තියෙන රත්තරන් මැල්ලි ගැටත් රත්තරන් සම්පූර්ණ චරිතේ සුදු උණු ගන්න එක තමයි චරිතාපදාන කියන්නේ. ඒක එකෙන් කිසිම ආදර්ශයක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේ කලකොඩියා පඤ්ඤාසේකර හම්දු ඉස්ලාම ස්වයංලිඛිත චරිතාපදානය ලියලා උනා තමන්සේක අඩුපාඩු කන්ට කිලිවුවා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ දන්න කාලේ පොඩි කාලේ ලව් අෆෙයක් අත්විච්ච බව ඔය මොන මොනද වෙච්ච බවක් ස්වාමීන් වහන්සේට අපි දාන්නේ ලිව්වා. මොකද නැත්තම් එක එකනා ලියන්න ගත්තා නම් දැන් එහෙම ලියවනම් එහෙම බ්‍රහ්ම ලෝකෙන් ඇවිල්ලා බ්‍රහ්ම ලෝකෙට ගියයි කියලා ලියන්නේ. දැන් මොනම වැරද්දක් කරද්ද විදිහට කියන්නේ. ඉතින් ඒකට එන්න තමන්ගේ අඩුපාඩු කියන්න බහන ඉහෙළම පෙත්ත තමයි ඒක. ඒකට කියවන්නේ බෝධිචර්ය අවතාරයේ ඒ පාපොච්චාරණය කියලා මේ පරිච්ඡේදයක් තියෙනවා. ඒ මේ වසුබන්දු පාදයන් එයා බෝධි චිත්තේ ගන්න ඉස්සෙල්ලා පාපොච්චාරණයක් කරනවා මම ඉතින් කොච්චර සංසාරේ වැරදි වෙලා ඇද්ද කියලා. දන්නේ හිතලා. ඒකලා කියනවා මන්ට ඒ තරම් වැරදි වෙච්ච මට මේ ඉතිරිලා තියෙන කාලය තුල මේක ගෙවන්න නම් මට එරියස් එක එන්නේ කියලා මට කරදර එන්නේ, නිින්ද එන්නේ කියලා එයා උත්සාහ කරනවා විස්තර කරන්න. ඒ ඉතින් භාවනාවේ ජීවිත ඉහළම කෙලවල. ඒක නිසා අර මේ උඩ තියෙන පොතක් සේන්සන් සයිකෝපැත් කියලා. ඒකේ ලියලා තියෙනවා සයිකෝපැතික් කියලා කියන්නේ මානසික අසහනකාරවන පුතඥයනේ. එමන්සගේ වැඩේ බැරිම වුණොත් උසාවියටත් ගිහිල්ලා බැරිම වුණොත් විතරයි වැරද්ද පිළිගර ගන්න. එතකම්ම කියනවා නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ. එහෙම උනේ මේක නිසා ඒක නිසා මේක නිසා මං කෙරුවේ නෑ කියන එක තමයි තියෙන්නේ. ඒකට ආර්ය වේවාරේ ඉස්සල්ලාම පටන් ගන්න වැරද්ද ප්‍රකාශ කරලා. ඒ නිසා පුතඥයා මේ ගමගේ හොඳ ටික කියව ගන්න උත්සාහ කරනවා. කියව ගන්න කියන්නයි කියාපාන්නයි නටලා නටලා නටලා කවුරුර කියඹලා කොච්චර කතා කරත් උඹලා තියෙන වැරදි ටිකක් කියලා කිව්වොත් එහෙම ලයිෆ් එකේ අන්තිමටම තමයි පිළිගන්නේ. ඔව් එහෙම එකක් නම් තිබිලා තියෙනවා තමයි මම ඒක වැසංගුවා තමයි කියලා කියන්නේ අන්තිමටම. නමුත් සේන් කෙනෙක් පටන් අරගත්තොත් පටන් අරගන්නේ වැරද්ද කියලා. මම මයිත් එක වැඩ කරන්න යනවා මෙහෙමයි මයිලක මෙහෙම අඩුපාඩුකම් ඔයක් තියෙනවා. වත්තේ කෝණේ නැහැ වට ගන්න දෙනවා. වැඩේ යනවන මෙන්න මෙච්චරයි කියන්න තියෙන්නේ කියලා. ඉතින් ඒ දෙක මේ සංනිවේදනය විතරකින් කරන්න බෑ. ඉතින් ඒක නිසා බුදුන් පඬිසවාංශ කියලා තිබුණා ආධුනිකයා මොනවාක්වත් වැරදි ලියන්න යන්න එපා. භාවනාවේ මුදුන්පත් වෙච්ච තැනින් පටන් අරගන්න. පටන් අරගෙන ඉවර වෙලා නොකියාම බැරි දෙයක් තියෙනවනේ රචනයේ අන්තිමට දාන්න. ඒ කියන්නේ රචනයේ ධනාත්මක පැත්තට ඉදිරිපත් කරන්න කියලා. එතකොට මේ ධනාත්මක පැත්ත ඉදිරිපත් කරන කෑල්ලේ තියෙන අහගෙන ඉන්න කරාට තියෙන වැරදි ටික. <laughs> ඒක කියව සංගන්න බෑ. ඒ බුද්ධ පඬිසංශය කියලා කියනවා දැන් අපි භාවනා කරන යනකොට සම්ප්‍රදාන කෝලෙ කියනවා මට එක විනාඩි 10ක් එක දිගට පිම්බීම ඇකිලිම ඉන්න පුළුවන් කියලා. ඒක අම්මෝ පචයක් නේ බුදු ඒ පඬිසාරි කියනවා. ඉතින් මම දන්නවනේ කෙවි ඉන්න බෑ. නමුත් මේ බොරු කියනව නෙවෙයි. සම්පප්පලාප නෙවෙයි. මොකද එයා දන්නේ එයා හිතන්නේ මේ දිගටම ඉන්නවයි කියලා. ඉන්නේ ඒ අතරේ ලක්ෂ කෝටි වාරයක් හිත පිටපයින්. එයාට ඒක අහුවෙන්නේත් නැහැ. එයා නොකියන්නේ වසංගන්න නෙවෙයි. අහගෙන ඉන්න එක දන්නවා. නිමිත්තක් ගන්න තරම්වත් පිම්බීමක් හැකිලීමක් තියෙන්නේ නැහැ මේ ලෝකේ. එදාට තමයි අනිමිත්ත සමාධියට යන්නේ. නිමිත්තක් ගත්තයි කියන්නේම පැටලිලා. ආනපාන පිම්බීමක් හැකිලීම අහුණයි කියන්නේ පැටලිලා. ඉතින් ඒක ගුරුවරයා දන්නවනේ. දන්නකොට එයාවිල්ලා කියනවා මට ඊට වැඩිය අද පිම්බීමක් හැකිලීම වැඩියෙන් දැක්කා. විස්තර දැක්කයි කියලා දන්නවා මේ බබාගේ භාෂාව තමයි යන්නේ. ඒ නිසා මොනවා කටබොරු කිව්වත් දිවබොරු කියෙවෙන්නේ නැහැ. ඒ නිසා ඔය කියන්න හදන ප්‍රමාණය සහ කියවෙන ප්‍රමාණය කියලා දෙකක් තියෙනවානේ. අන්නේ කියවෙන ප්‍රමාණය සම්පූර්ණ භාවනා කරපු ගුරුවරයාගේ අතේ තියෙන. ඒ මොන જાතියෙන් ඉදිරිපත් කරත් අහගෙන ඉන්න කෙනාට තේරෙනවා මොකද්ද මේ වෙන්නේ කියලා. ඒක ඔය කිව්වට මොන જાති මේ නීතිඥයෙකුට දාලා පේපර්ස් හදලා මොනවා ඉදිරිපත් කරත් ඒක කියවෙනවා. ඒක හැබැයි භාවනා ඉහෙළම කෙලවරක්. ඒ නිසා ආධුනිකයට ඒක බරක් කරන්න දෙන්න ඕනේ. ආධුනිකයට කියන්නේ මේ දල වශයෙන් සටහනක් කියනවා ඒක හොඳයිම කියන තැනින් පටන් අරගන්න නරකවා ටික අන්තිමට බලන්න. එහෙම නොකියුවොත් කරන්නේ අර යාර වැරදි කී කිය ඉන්නෝනේ. කී කිය ඉඳලා අන්තිමට බලන හොඳ ටිකෙත් කියන්නේ. එතකොට අර සාධනීය ගතිය නැති වෙනවා මනසේ. එහෙම නැත්නම් මේ මේ සුභේ පරම කරගෙන යන ගතියක්, මෙත්තා ගතියක් නැති වෙලා පැංගිරි වෙනවා. මං මං වැඩ කරන කාලේ එතන හිටියා ඥාන පිරිමිඩ වැඩට 385ක් මයිත් එක. එක එක groups වල. ඉතින් සුද්දාගේ ආපු ගාම ඔය Japanese fire system endless discussion අනම්මන කියලා අපිට කියලා දෙනවා කාමරේ තියාගෙන. මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම කරන කියලා එක එක කණ්ඩායම් වලට කියලා කතා කරන්න කියනවා. ඉතින් කතා කරුවාට සුද්දාට තේරෙන්නේ නැහැ නේ සිංහල. ඉතින් කතා කරන කියනවා ඔබ 95%ක්ම හොඳ ටික කියපන්. අන්තිමටම කියපන් මේ වැඩේ මේට වැඩි ලස්සනයි මේ ටිකත් හැදුවොත් කියන මිසක්කා වැරද්දෙන් පටන් ගන්න එපා. මොකද මේ මිනිස්සු මේ වගේ පුහුණු වෙච්ච සංකරුව නෙවෙයිනේ. දවසේ කුලිය ගන්න ඒ දවස්වල රුපියල් 100 රුපියල් 39000 දකෝ දවසේ පඩිය. ඌකට ගිහිල්ලා ටෙක්නිකල් ඔෆිස් එකේ කියව බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒකල කියන්නේ ඕගොල්ලෝ හිටිය රෙඩි බොහොම හොඳයි. මේවා මේ හොඳයි වෙලාවට වැටත් වෙනවා වැඩත් කරනවා මේ සිත් පිහලා යනවා හොඳයි හොඳයි හැබැයි මෙන්න මේක ගහ කපනකොට මේ කෙලින් කපන පොඩ්ඩ ඇල කරලා කැපුවොත් අන්න ටොප්. මොකද ඇල කරලා කැපුවොත් වතුර බින්දුව හැලෙනවානේ. කෙලින් කරලා කැපුවොත් වතුර බින්දුව හිටලා කුණු වෙනවනේ. අනිත් ටික ඔක්කොම හොඳයි. නැති හොඳ ටිකුත් කියලා විනාඩි 90 කතාවේ 95ක් හොඳ ටික කියලා අන්තිම පහ අමතක කරන්න එපා උඹ වෙලාව. ඒක ඒකෙදි කියපන් මෙන්න මේ වැඩේ ලස්සන එලියක් එනවා. මම කෙලින් කපන්න එපා කට් එක පොඩ්ඩක් ඇල කරලා කපන්න. ඉතින් ඒකෙන් තමයි උන් අල්ලන්නේ. මං කිය ඒක මේ නිවන් දකින්න කොන කතාවක් නෙවෙයිනේ. බිස්නස් නේ. කොතන කොතන ඔය ප්‍රසන්ටේෂන් කතා කරන්න ගියත් ඔය එච්චරයි කියන්න තියෙන්නේ. ඒකෙදි තේරුම් අරගන්න ඕනේ සර්වචන්නාංශිකේ ක්‍රමයේ හැටියට සර්වචන්නාංශේ කවදාකවත් එහෙම කලාතුරකින් තමයි වැරද්දකින් පටන් ගන්න දෙන්නේ. වැරද්දෙන් ගත්තත් ඒක තියරිය කවුරුත් අල්ලලා කියන කතාවන්නේ. කරලි වල කියනවා මෙන්න මේක පොඩ්ඩක් තිබුණට වඩා වඩා හොඳින් කිරීමේ ක්‍රමයක් තියෙනවා කියන එක විතරයි කියන්නේ. ඒකට එහා එයාගේ උනන්දුවක් ඇති වෙනවා. දැනටමත් මම තැනකට ඇවිල්ලානේ. තව පොඩ්ඩයි තියෙන්නේ. ඉතින් උඹ අරක කරන වැරදි මේක කරන වැරදි ඒක කරන වැරදි කියලා පටන් අරගත්තොත් يعني ගුරුවරයාගෙන් ගෝලයට එතකොට ඒ ඇත්තට මෙහෙම ගුරුවරයෙක් ගාව ඉන්නත් එපා. ඒ ඒ මිනිස්සු එයත් ඉන්නේ ඇඹුලක. තිත්තක. කටුකරෝසණයක. කවදාකවත් සාන්තියක් එන්නේ නැහැ. ඒ නිසා මොනවා තිබ්බත් අපිට මේක කරගෙන යන්න බැරි කමක් නැහැ. අපි දවසින් දවස ටික ටික දියුණු වෙනවා කියන ආකල්පය. සියල්ල සිදුවන්නේ යහපත පිණිසයි කියන ආකල්පය තියෙනවනම් භාවනාව නෙවෙයි බිස්නස් එකක් වුණත් කපාඩුවක් නැහැ කියලා. ඒක ඒකට එනකොට භාවනා 150කට වැඩි ඉවරයි. 150ට වැඩි ඉවරයි. ඒකලත් වෙලා මම හරියට කරු කරන්නේ. ඒ එතෙන් දැනගන්න 150 දී තියෙන පැංගිරි ගතිය, ඒ තියෙන අමාරු ගතිය උනත් තන්නේ කරම ගුරුවරයාගේ වැරද්දක් මිසක් ගෝලයාගේ වැරද්දක් නෙවෙයි. ඒ මනුස්සයා මේ ගෙවල් දොරවල් අතහැරලා මෙතන ඉන්නේ කොහමද? නිවන් දැකලා කෝක වෙතත්. එතකොට අර ගුරුවරයා ඔක්කොම බාර ගන්න ඕනේ. හරියට බැල්ලියක් පැටව වදපුවාම මේ බල්ලචු පැටව චූ කරත් කක්ක කරා 100ට බැලි කනවනේ. බැලි ආක දන්නේ ඒ ඉන්න තැන සුද්ධ වෙන්නත් ඕනේ. ඒ ටික බැල්ලිටත් ආහාරයක් වෙනවා. ඉමුනිටි සිස්ටම් එකත් කරකෙන්නේ ඒකද පැටවන්ට ඕන කරන විස බීජ හරණය යන්නේ විස බීජ ටිකක් ඇඟේ තිබ්බොත් තමයි. ඉතින් ඒක දිහා බලන්න ඉන්න බෑනේ අපිට. ඒ බැල්ලි හැම වෙලාවෙම පැටුන්ගේ පහළ පැත්ත ලෙව කනවා. ඒ කරගන්න වැඩ ටික දැන් මේ ස්පෙෂලිස්ට් ගයිනකොලොජිස්ලා හතර දෙනෙක් හිටියක් කරන්න බෑ. ඉතින් එන්නේ ගතිය ඒ කමටහන් වාර්තා කිරීමේකේදී ඒ පණ්ඩිත ශාන්සේ ඇති කරපු ඒ යාර ලිංගතු පැත්ත මහසිසයිද ස්වාමීන් වහන්සේට ලොකු ඒතර මහසිසයින් සංසප්පත් වෙලා ලොකුම ලොකු බිම්මක් වුණා. කියන්නේ මේක ධර්ම සාකච්ඡාවක් උපදාලා දුන්නා. වෙන කිසිම තැනක වන්දකන්නේ. වෙන කිසිම භවනා ක්‍රමයක ඒ පණ්ඩිත ස්වාමීන්සේ ගත්ත විදියට sannivedana ඍජු කරලා යෝගාචර උපදේශනය කියලා මම පරිවර්තන කරුවේ. නැත්නම් පේවින්ද පාත් කියලා පොතක් තියෙන්නේ. අන්නේ කරලා ඊටතදී කරන හැටි. ඒ ස්වාමීන්වහන්සේ හරි පුදුම විදියට මේ ඒ ස්වාමීන්සේ මොනවා කරුවා වැටෙන්නේ නැහැ ඒක නිසා. හැම වෙලාවෙම ඉන්නේ දැන් මම මං හිටියේ සවස් අවුරුදු 75 වෙනකොට අපවත් වෙනකොට 196යි. ඒ 75 වෙනකොටම ලොකු ඒ ශාංශය දන්නවා මම මොන්න තරම් ලොකු ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තත් වැටෙන්නේ නැහැ කියලා. අපිට හිතෙනවා මේ බුරුම වගේ රටක දැන් ඔය අපි ඒ සිම්බැංග වල තන ඔක්කොර 35න් පටන් අරගත්තා. දැන් 200 ගණක් තියෙනවා. ඉතින් කියනකොට කියන්නේ මේ භාවනා මධ්‍යස්ථාන වලට බඩු ගන්නකොට වැඩ කරනකොට බාල බඩු ගන්නත් ඒවා හෙට්ටු කරන්නත් ඒවා තියෙන හොඳම එක ගනි. හැබැයි හදවනේ පිරිච්චේ කියන්නත් එපා නැකත් බලන්නත් එපා වැඩ පටන් ගනි. පිරිත් නැහැ. නැකත් නැහැ. ටක් ගාලා කෙරුවා වැඩ. කවුරු රැවිල්ලන කිව්වොත් මේක සුඛෝභෝග කියලා. ඔයා දන්නේ නැහැ මේ වචනේ සුඛෝභෝගේ සුඛෝභෝගේ තියෙන කාමෙට. මෙතන මේ කාමේ කරන්නේ නැහැ. මෙතන මේ භාවනා කරනවා. කාණ්ඩ දින මනුස්සයන්ට හුත්ත මේක දෙන්න ඕන. ඒකෙන් විලා කාර්ක සභාව කියලා තිබුණා මේ එහෙම එතකොට මිනිස් ඔක්කොම පිස්සු කෙලින්නත් එක්ක එනවා. එතකොට කාලය ඉවර කරන්න බෑ කියලා. පස්සේ ඡත් 10ක් ගන්න දවසකට. ඡත් 10 කියලා කියන්නේ අපේ 7000කටත් අඩුයි. එක සුප් එක තියෙන බිත්තර හතරට විතරක් යනවා ඡත් 300ක් විතර. මිනිස්සු ශ්‍රද්ධාය දීලා එනවා කිව්වා. සායරු කියන මොනවද මේ ඔබලා පිස්සු කතා කරන්නේ? දීපල්ලයකෝ. මෙතන ඇවිල්ලා බල්ලා ගියම් මතයි. කාපු දාවයි. කවදාවත් කවම දාකවත් බඩුවක් හෙට්ටු කරන්න දෙන්නේ නැහැ. එක එක වීදුරු ගෙනාවා ස්ලයිඩින් ඩෝ එකක් අඟල් භාගයක් මහතයි. පැය ලක්ෂයක් එක එක වීදුරක් වටේටම වීදුරු. එකක් කැඩුනා. කැඩිලා ගියා නිකන් රට යට ඇට සයිස් එකට කුඩු කුඩු ගියා. වැඩිපුර එකක් ගෙනත් තිබුණා. ඉතින් ඔක්කොමලා ඔළුව යට කරගත්ත බුදු අම්මේ කිය. අඩුකටි එකක් ගන්න එක සාමාන්‍ය අනිත්‍යව දොරවල් දෙය ඇසලේ හද්ද ගන්න බෑ දැන්. වහන්න බෑ. එහිමී තල්ලු කරන්න තියෙනවා. ඉතුරු තියෙන කාලය යනවා එච්චරයි. ඒ ඒ කරලා තියෙන වැඩ පිළිවෙල දිහා බලනකොට ඒ ශාන්තික විශ්වාසය තිබ්බා අවුරුදු 76 දී විශ්වාසය තිබ්බා. මම අත ගැව්වොත් වරදින්න. ඉතින් මිනිස්සු බයින සුකොබෝගේ වැඩි යා කූලර් යා ඉන්ටර් කූලර් ගෙනත් තියානින්නවා වියදම් කරනවා කියලා. තඹේකට ගණන් ගන්නෑ. මිනිස්සයිල බූදල් පිටින් මෙහෙම දීලා යනවා මෙහෙම දීලා ගාන බලන්නේවත් නැහැ. කවුරුකවත් අහන්න කීයක් පූජා කරුවද අතපැම්පක් කරනවා. ඒකම වාක්‍යයි කියන්නේ බූදල් පිටින් බාර දීලා යනවා එච්චරයි. මේ කැපකාරයා විතරක් අයිති කිට පහන් කරන රුපියල් බුරුම සල්ලි වලින් කෝටි 30කට වැඩිය ගහලා. එයා තමයි යන්නේ පිටරට උයන්නෙත් එයා ඇඳුම් හදන්නෙත් එයා ඔක්කොම කරන්නේ ඌ. අනිත් සේරම වෛර කරනවා. ඡායතු ගානක් ඇති. උඹන කෑවනේ උඹ ගෙවපන්. මේවා මේ මේ ට්‍රේල් පාරේ යකටනේ. මොන හොරකම් කරපුවා මොනවා කරන්නේ. ඡායතුට ගානක්ම නැන්නේ මේ. ඒක දැස මම දැක්කා මේ ලී වගේක් දාලා එළියට විලා බෑන්න බැනිලා කැපකාරින්න මොකුත් නැහැ. කැරමිටි අතට අරගෙන වලිගේ උඩ. තමයි තමයි ඒතකොට දැන් මම මොනවා කරගෙන මේ වැසකාරන් තොපි වගේ කියන්නේ අරකම මේකත් උඩට පේන්නේ නැද්ද මේක තියෙනවා කියලා හිතා ගන්න බෑ. හිතා ගන්න බැරි විදිහට බැන්න නාස්ති කරන්න බෑ. හැබැයි වැඩේට යනවනේ භාවනා කරන්න යනවනේ මොකක්වත් ඒ මොකද අර පොසිටිව් ඒ දැක්මම ඒ දැක්මම කාටවත් ඒක ගන්න බෑ ඔක්කොමලා මේ මේ ආර්ථික වශයෙන් බලනවා දේශපාලන වශයෙන් බලනවා සමාජ සත්ත්ව බලනවා පිස්සු මේ මිනිස්සුන්ගේ වැඩේම කුඩු කේඩු කන්නේ කාමයට එවුව නෑ ධර්මයට අර දානසිකේ කාමයට හත පහකට සැලකිල්ල නෑ ධර්මයට ගියාට පස්සේ වල ගොඩලි සමතලා කරගෙන යන්නේ ඉතින් එන මිනිස්සු හිතනවා මේ චින්තනය චින්තනය ඇමරිකාවෙන්න කෝටිපතියෙක් ගැන තියෙන චින්තනයක් තියෙනවා. කොහොම හරි මේක දෙන්න ඕනේ මිනිසුන්ට ආයේ මේ වනවල බෑ. මේ මිනිස්සු ඒකට වශී කරලා හරි ගෙන්නන්න ඕනේ. ඊටම පූජා කරපු මිනිස්සු ආවා. අක්කර 35ක ඉදමක් පිටරට යවන මට්ටමේ අඹ පවල තිබිලා නෝනාගේ ඉදම දුන්න තාලෙට. ඊපස්සේ පණ්ඩිතාරාමයට ආවා. ආයෙ ගණන් ගන්නෙත් නෑ. අධ්‍ය කුසිකර මධ්‍යක්ෂ ඊට පස්සේ කතා කරලා කිව්වා මේ මේ මොකද්ද කියලා. තටු තුනේ බිල්ඩින් එක පෙළ පාවන භාවනා ශාලාව. ඒ ඌ එදා තමයි ඉස්ලාම ආවේ තෙන්. අපේ බිල්ඩින් නෝවේ. ආ සයිඩු මේක ඇතුලේ නම් භාවනා කරනවා ඉතිනේ. මොකද්ද කිව්වේ? ඊට පස්සේ උඹ ගිහිල්ලා බලලා නැද්ද? නෑ. ඒකට තමයි උඹ එන්න ඕනේ. ඊළ භාවනා කරපන් යකෝ. ඊඩම් පූජා කරුවා කියලා හරිනවනේ. අර මිනිහා වැක්කේරෙනවා. ඇයි මේ ඇවිල්ලා ඉල්ලගෙන පරිපු ගන්න. ඉල්ලගෙන බැනුවා. ඒ කියන්නේ ඒ බුරුම රටේ ඒ ගොඩනැගිල්ල බැලුවත් ඇති. දැන් හැදිලා තියෙන විදිහට එච්චර ලොකු ගාණක් නැහැ. ඉතින් ඒකේ මම දැක්කේ ඒ ඒ විශ්වාසය. ඒක මේ ඊට පස්සේ ආය පරම්පරා කීයක් ඇයිද දන්නේ ආය කාටවත් ඒක ගන්න බෑ. මොකද අනික් කටියට ඒකේ හැංගීම නැහැනේ. ඒ අපි වැඩ කරන වෙලාවේදී එතකොට අපි ගිහිල්ලා මැප් කර කර ගවල් ගවල් හදන තැන් එහෙම බල බල හිටියා. ඊපස්සේ මං ගියාට පස්සේ බුල්ඩෝසරයක් ගාලා ඔක්කොම මට්ටම් කරලා මං හිටියව කෝටි ගානක පැල. ඒකම ගලවලා දාන්න. එක යායට හිටවල වැල ටිකක් මටත් පහු කියලා හිතන එක තේක ගහක් තියෙනවා මං හිතුවා කියලා. අනේ සේරම් පැල ලොරි අරන් ගිහිල්ලා ඈතින් ගෙනල්ලා මිනිස්සු දාලා ඉතින් මමත් වටේ ඇවිදාද හිටවුවා. වටේට පාරක් අවලා අවිති මේ පොඩි පොඩි වැඩනේ කරන්නේ. මම මේ මේ උණ ගහක් ඇඳලා උණ ගහේ ගම්මිරිසලක් කන හැටි ඇඳලා වැඩ කරන්නේ. ආරක මොකුත් නෑ බුල්ඩෝසර් ගෙනල්ලා ඇඳලා ඇරියට පස්සේ කතා දෙකක් නෑ. ඉතින් ඒ වෙනකොට මට හිතනවා නාස්තියක් කියන්නේ කියලා. නමුත් දැන් බලන්න ගිහිල්ලා බලනකොට කී දහහක් මේ භාවනා කරනවා. ඔය පල්ලෙය ගොඩනගිල්ල හදද්දී පුදුමාකාර විදිහට මටත් බැන්නා. කොච්චරම කොන්ක්‍රීට් දාන්න ඕනද කියලා දැන් අලි බඳින්න තියෙනවනේ. ඉතින් ඒ ඒ දැක්ම තිබුණ නැත්තම් ඒ වෙලාවේ බැනුම් ගන්න මිසුගේ කියන කතාව අහා හිටගෙන ඒගොල්ලන් රුපියල් සත ගණන් පෙන්න පෙන්න ගියා නම් ඔය ගමන වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අර සාමාන්‍ය sannivedanayේදී තමන්ගේ වැරදි තමන් කිව්වට ප්‍රශ්නයක් නැහැ. ඒක ඇත්තටම පාපොච්චාරණයක් ඒක නැත්තම් ඒකට කියන්න තියෙන්නේ අර මේ හිතසුව වෙන්න ඉතින් අර මොනවාරි කියවන්න ඕනකමට කියන මිසක් ඒක ඇති වැඩක් වෙන්නේ නැහැ. හොඳම දේ කියන්න හොඳම දේ කියනකොට නත් ඒකේ තියෙන නරක ආගදීන් එකකට අහු වෙනවා. ඒ නිසා ඒක තේරුම් අර ගැනීම තේරුම් ගත්ත එකෙන් තමයි මහජේ පඬිස්සංශ මේ ක්‍රමයේ ඇත්තටම පොලිෂ් කරලා බටහිර ලෝකයට ගැලපෙන තාට දුන්නේ. ඒක තේරුම් ගත්තේ බොහෝම අඩු පිරිසක්. ඒක තේරුම් අරගන්න විතරක් මට විතරක් මාස 18ක් ගියා. මම ධාම භාවනා කරන හැමදාම බයිනවා. කිසිම දවසක ඉන්නා වෙලාවත් මොන දිහා බලන්නේ මොනවද මේ උඹලා කරන්නේ මොනවද මේ කියන්නේ කියලා බයිනවා මේක තේරුම් ගත්ත දවසේ මට තේරෙන්නේ මේ මේ ඉදිරිපත් කරන ක්‍රමේ මේ එක්කෙනෙක් ළඟවත් භාවනාවේ අඩුපාඩුව එකක්වත්ම නැහැ ඒකට මේ ඉදිරිපත් කළ යුතු දේ මේකයි කියලා දන්නේ නැති නිසා ඉදිරිපත් කරන්නෙම අල්ලන්න ඕන තරම් බෙල්ල තියේදී වලිගෙන් අල්ලනවා ඉතින් කනවා හරිපෑ කනවා බෙල්ලෙන් අල්ලපු දවසේ ඒකට කල් යනවා කියලා කරන්න දෙයක් නෑ. ඒකට බෑනලා ගහලා කරන්න දෙයක්වත් නෑනේ. මොකද ඒ sannivedanaya කියන එක බලෙන් පටවන්න බෑ. අර තේරුම් ගන්නකොට මේ කරුණුල වැරද්දක් නෑ. ඉදිරිපත් කිරීමේ වැරද්දක් තියෙන. ඉදිරිපත් කරන වැරද්දම ඉදිරිපත් කරන වැරද්දම තණ්හාමාන දිට්ඨිය තමයි කියපාන්නේ. ඒක අහගෙන ඉන්නේ කරන්න හොඳට තේරෙනවා මේ පක්ෂග්‍රාහී නොවි අහගෙන ඉන්නකොට මෙයා මේ කතාව ඉදිරිපත් කරන්නේ කාරණාව නෙවෙයි. හරි අර තියෙන ප්‍රපංච ධර්ම වර්ගයක් එළියට එන. ඒකවත් එළිය තියෙන එක හොඳයි එන්නේ නැතුවට වැඩියි. එහෙම හරි කතා කරන එක හොඳයි. කරබන හිතියොත් එහෙම මොනවත් වෙන්නේ නැහැ. ඒක හරිම අමාරුයි මේ. එවන ඒක තියන්න ඕනේ භාවනාවේ අවසාන පලිප්පිය දානවා කියලා එකක් තියෙනවා. අවසාන මේ පේන්ට් එක ගහලා එළියට දාන වෙලාව වගේ පලිප්පිය දානවා කියලා කියන පරණ වෙච්ච රත්තරන් මල කපලා අන්තිමට රත්තරන් වලට දාන කියන පලිප්පිය දානවා කියලා. අන්නේ අවසානයේ මේ ගෝල් ප්ලේටින් එක තමයි ඔය කියන්නේ. ඉස්සෙල්ලා සුද්ධ වෙන්න ඕනේ. සුද්ධ වෙනකන් කියවෙන්නෙම නැහැ. කියන්නෙම හිතාගත්ත දෙයක් විතරයි. හිතලා හොඳ කියන්න ගියත් අහගෙන එකනට අහු වෙනවා මේ මොකද්ද කියන්නේ කියලා. ඒ නිසා කොහොම හරි උනන්දු කරවන්න ඕනේ කතා කරන්න. කමටහන් ලියන්න. කමටහන් වටාවට එන්න භාවනා කරන්න. ඔක්කොම සුද්ධ කරන්න පටන් අරගත්තොත් සයිඩු කියනවා දත් දත් බේත් දත් ගලවන්න ඉන්න පොලිමේ ඉන්නවා කියලා කමටහන් සුද්ධ කරන්න ඉන්නවා. දන්නවල ඇතුළට ගියාට පස්සේ ගලවනවා කියලා දත. ඉතින් පොලිමේ ඉන්නකොට හිරි වැටිලලු ඉන්නේ. එහෙ එන්න ඕනේ දවස් දෙක සැරයක් කමටන් සුද්ධ කරන්න ඕනේ. මෙහේ මම බැලුවා ඒකේ කිසිම තේරුමක් නැහැ. මොකද ඇවිල්ලි වල නිකන් කාලිනාස්ති කරනවා. එනේ කළයි. කියන්නේ වැඩක් ගන්න ඕනේ කරා. එයාට නීති දන්න එපයි කියලා දෙකොත් අනියට කියලා දෙන්න ඕනේ. හැබැයි එයාට රසවත් වෙන විදිහට කියන්න ඕනේ. මේක හරි. මෙන්න මෙතනින් යන්න ඕනේ. මෙහි කරන්නේ මේ ටිකයි කියලා කිව්වහම මං හිතුවට වැඩිය ආවුණා මං ඒක අරන් කියලා කඳුබලද සාකච්ඡා කරලා පස්සේ ඒ හිටපු සාංශික ඔව්වා කිව්වට මිනිස්සු උච්චර සීරියස් ගන්න ඕක පරිවර්තන කරන්න එපා වැඩක් නැහැ කියලා කිව්වා නමුත් මං කරපු එකෙන් මට නම් හුඟක් ප්‍රයෝජන තියෙනවා ඒ කියන්නේ අන්‍යාගේක ළමයි පොඩි ළමයි පරණ ඇට්ටුවම් බෑව උපාසකම්මල ටක් ගන්නකොට සූත්‍ර කරගන්න ඉතින් එහෙම එකක් අවුරුදු දෙක තුනකට පුණත් ඇති තොගේට නැතුවට වැඩියි බට්ටියා වයසට යන්න බලපන් මේ වයසම අධිකම තියෙනවා කොහොම යනකොට ඉතින් ඇඟට නොදැනි වෙනවා. දැන් මටත් දැන් ඊයේද පෙරේද කෝදෝ 65 වුණා. 66. හරි එහෙනම් අපි නතර කරන්න හදන්නේ මෙල්බන්. කට් වෙලාද? ඇහෙනවද? අපි වැඩි ඉවර කරමු. ආ මම හිතා නිින්ද ගිහිලාද කියලා. ඉතින් එහෙමනම් අපි නැත කරන්න යන්නේ මෙහෙත් එච්චර ප්‍රශ්න නැහැ. එහෙනම් අපි මෙල්බන් නගරයට ඒක හොඳයි. මෙල්බන් නගරයට සමුද වෙනවා තෙරුවන් සරණයි. අලුත් පිටේ ඒකයි තාම. ඈ? අලුත් පිටේ තාම. අලුත් පිටේ <laughs> මෙහෙනම් කවදාකවත් අලුත් වෙන්නෙත් නැහැ පරණ වෙන්නෙත් නැහැ දිගට යනවා. අපි නතර වෙනවා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි එහෙනම් අපි ඊත්තාවතා ಜಾති ගාථා සජ්ජායනා කිරීමේ අපේ ධර්ම සාකච්ඡාවේ සම්ප්‍රදාන කුළු නිමාව සටහන් කරමු. ඊත්තාවතා චගම්මේහි සම්පතං කුඤ්ඤ